ඉතින් මම අදත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ සාකච්ඡාව ආරම්භ කරන්න ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියලා. සම්මාංශ අද ලිඛිත ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. හොඳයි. ඉදිරිපත් කිරීම සඳහා ඔබ වහන්සේගෙන් අවසර පතමි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස අවුරුදු දෙකක පමණ සිට නිතිපතා ක්‍රමානුකූලව සක්මන් හා පරියංක භාවනාවේ වරහන් ඇතුළේ කායානුපස්සනාවේ යෙදෙමි ධාතු ගුණ ප්‍රකට වේ මුලදී ඊටමත් තද වේදනාවක්ද දැනුනි දැන් සියුම් වේදනාවක් දැනේ එක් දිනක් මුළු ශරීරයේම සෑම රෝම කූපයකින්ම සියුම් වේදනාවක් දැනී ගැස්මක් මුළු ශරීරයෙන්ම දැනී ඒ නැති වී ගියාය. ඉන්පසුව මුළු ශරීරයම සීතල විය. එවැනි අත්දැකීම් ඉන්පසුව නොවිය. දැන් භාවනාවේ නොයෙදෙන වේලාවලත් ධාතුගුණ කම්පන චංචල ඇති වී නැති වී යයි. නිවසේදී නින්දේදීද සියුම් ඉදිකටුවකින් අනිනවාසේ දැනි අවදි වේ. එය සල්ප වේලාවකින් නැති වී යයි. ඇස් නිතරම නටනවා දැනි. කන් වලින්ද සියුම් වේදනා ඇති වී නැති වී යයි. ඇලීමක් ගැටීමක් නොමැතිව ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. හිසේ කම්පන ගති නිතරම ඇති වී නැති වී යයි. බණ අසන විටත්, gedara dora වැඩ කටයුතු වල යෙදෙන විටත්, වැඩක් නොකර නිකම් සිටින විටත් කා සමග හෝ කතා කරන විටත් ධාතු ගුණ ඇති වී නැති වී යයි. ඉදිරියට කළ යුතු කුමක්දයි ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් උපදෙස් පතමි. ඊයේ පහදා දුන් අනිමිත්ත සමාධිය පිළිබඳව තව දුරටත් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේ භවයේදීම නිර්වාණය අවබෝධ වේවායි පතමි. කාගේද කියලා දැනගන්න පුළුවන්ද මේ පොඩ්ඩක් එනවද මම ඉස්සරහට? හොඳයි, තෙරුවන් සරණයි. මේ දැන් මුලදී හොඳට يعني ආනා ආනාපාන සතිය හරි මොන හරි දෙයක් මුල් කරගෙනද ගියේ නැත්නම් කොහොමද මුල් කරගෙන ගියේ? මයික් එක ගන්න මෙතන. ඔව්. කායනපස කායනපසනාවේ ආනාපාන සතියයි. ඔව්. සක්මන් භාවනාවේ යෙදුණා. ඔව්. එහෙම යෙදෙද්දි තමයි මේක මතුනේ. එහෙසම්. හරි. ඊට පස්සේ දිගටම දැන් මේක මතුනාට පස්සේ දිගට මේ හැම දෙයක්ම හොඳට නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් සෑහෙන කාලයක් ගත කළා. එහෙසම්. හොඳයි. මෙහෙම ගත කරද්දී මේ ගැන මොකක්ද තේරුනේ? ඒ කියන්නේ නිකන් මේ කියන්නේ දැන් මේවා බලබලා ඉන්නවා තමන්ගේ නිකන් තමන්ට හිතුනේ මොකක් කියලාද මේ මේ මේ ශරීරයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරෙනේද මැරෙන එකද මේ දකින්න කියලා හිතුණා උදේ වැයද කියලා මේ හිතුණා මොකද්ද උදේ වැය රයිට් උදේ වැය වශයෙන් තේරුණා ඒ කියන්නේ ඒක මේ පොතේ තිබිච්ච හින්දා තේරුණාද නැත්නම් මේක බල බල ඉඳද්දි නැහැ මේ තේරෙනවා නිකන් මටම තේරුණා නිකන් මේක නම් මේ මැරෙනවා තමයි මැරෙනවා උපදිනවා මැරෙනවා තමයි කියන්නේ. හරි. ඔහොම වෙන්න වෙන්න දැන් ඒ කියන්නේ මේ හිත ඕවෙන් අයින් වෙලා හැම ඉන්න කැමැත්තක් නැද්ද? අයින් වෙලා ඉන්න කියන්නේ සම්මාස. දැන් ඒ කියන්නේ දැන් අපි තුමු මේක බලබලා ඉන්නවා. දැන් හැම තැනම දැන් මේවා පේනවනේ. දැන් ඕන ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. තව තැනක ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. තව තැනක ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. තව තැනක ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඔක දැන් බලබලා ඉන්නවනේ. දැන් ඔය හැමදාම ඔය මට්ටමේද හිටියේ. දැන් අද අද කරත් ඔය විදිහටම බලබලා ඉඳීමක්ද වෙන්නේ. එහෙමයි වෙන්නේ. එතකොට හිත ඕකෙන් නිකන් අයින් වෙලා නිකන් නිදහස් වෙහෙම ඉන්න ස්වභාවයක් නැද්ද? නැත්තම් මෑනියෝ හැමතිස්සෙම මේක බලන්න සඳහා බැලීම සඳහා සිත මෙහෙවනවද? නෑ ඉබේම ඉබේම දකින්න. ඉබේම දකින්න. සක්මනට අඩිය තියෙනකොටම ඔළුවෙන්ම කම්පන එනවා. කම්පන එනවා. ඒකට ඒකට හිත යනවා. හිත යනවා. හිත යනවා. ම්ම් දැන් ඊට පස්සේ ඉඳගත්තාම ඉඳගත්තාමත් දැන් දැන් වැඩියෙන් යන්නේ සක්මනේ තමයි. අහහ දැන් දැන් කියන්නේ නිකන් ඉන්නලාට හුඟක් වැඩි. නිකන් ඉන්නලාට හුඟක් වැඩි. දැන් දැන් සක්මනේ ඉඳලා වාඩි වුණාමත් වැඩි. නහහ. ඊළඟට දැන් මෙහෙම දැන් දවස් පහක් විතර මේ භාවනාව ඉදලා ගියාම හුඟක් වැඩි. නිතර නිකන් ඉන්නට හුඟක් එනවා. අර එන්න මතු වෙනවා. මතු වෙනවා. හොඳයි. මතු වෙන මේ ඇඟිලි උඩු වලින් සියුම් ඉන්දි කටු වලින් අනිනවා කියන්නේ. ඒක තමයි. දැන් ඒවා ඒවා ගැන දැන් හොඳින් ඒ කියන්නේ දැනුවත් වෙන්න දැනුවත් වෙන්න ඔගේ සාමාන්‍ය නම් ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ સિદ્ધාන්තයක් වශයෙන් නම් වෙන්නේ ඕක තේනුවත් වෙන දැනුවත් වෙන හිතේ ඇති වෙනවා එක්තරා අන්දමක කියන්නේ දියුණුවක් කියන්න පුළුවන් මේකෙන් මේක අස්සට යන්නේ නැතුව මේක ග්‍රහණය කරන්නේ නැතුව ඉන්න ස්වභාවයක් හිතේ නිකන් වර්ධනය වෙනවා ඒකයි මට දැනගන්න ඕනේ දැන් කොච්චර කාලයක් විතර බැලුවද එහෙම මොකද නිකන් සිද්ධ වෙලා තියෙන්නේ කියලා අවුරුදු 2යි 2කමාරක් විතර වගේ ඔව් තිස්සේ මේක බලනවා. බලනවා නෙවෙයි දකින්නවා. ඔව් දකින්නවා කියන්නේ ස්වාමීන් මම ඉස්සර කළා මේ කියන්නේ ඒතර කරේ ආනාපාන විතරයි ධම්ම කූටි. හරි. ඒක තුනේ ආනාපාන විතරයි. එතකොට ඒ දවස් ඒ ඒ දවස් තුන හතර ඇවිල්ලා ගෙදර ආවම ඇති වෙනවා. ඊට පස්සේ මම කළේ නැහැ මම රැකියාව කරා. ඊට පස්සේ කාල් බැරුණා. ඒ ඒ දවස් 70ක් විතර කළා. හරි. ඒ එතකොට හොඳට තිබුණා. හරි. ඒක ඒ ඊට පස්සේ ආයෙ පටන් ගත්තේ අවුරුදු දෙකමාරක් විතර. අවුරුදු දෙකමාරක් විතර දැන් පටන් ගන්න තියෙන්නේ. හොඳයි. දැන් ඒ කියන්නේ මේ මේවා බලද්දී හොඳට ඒ කියන්නේ සූක්ෂම වශයෙන් තේරෙනවාද? දැන් ඉතාලි නිකන් බොහොම සුළු තැන්වල පවා තියෙන දේවල් හොඳට සූක්ෂම වශයෙන් තේරෙනවා. තේරෙනවා. තේරෙනවා. ඒක ඇතුළේ නැතිලා යන හැටි තේරෙනවා. දැන් මෙහෙම කරන්න පුළුවන්. එහෙමනම් දැන් ඇතිවීමද හොඳට තේරෙන්නේ නැතිවීමද? ඇතිවීම හුඟක් තේරෙනවා. ඇතිවීම හුඟක් තේරෙනවා. දැන් ඇතිවීම පැත්තම බලන්නේ නැතුව දැන්ට වැඩි අවධානයෙන් නැතිවීම පැත්ත බලන්න. වය පක්ෂය දැන් සමුදේ ධම්මානුපස්සීවා කියන එක සෑහෙන යෙදලා තියෙනවා. වය ධම්මානුපස්සීවා කයස්මින් හිරති කියලා අහලා තියෙනවනේ. ඒ වගේ මේක ඇති වෙලා නැති වෙලා යන පැත්ත විතරක් දැන් බලන්න ගන්න. ඇතිවීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න එපා. තමයි විවිධ තැන්වල ඇති වෙනවා. නමුත් අවධානයෙන් බලන්න මේක ඇති වෙච්ච එක නැතිලා යන හැටි. ඇති වෙච්ච එක නැතිලා යනවා. ඇති වෙච්ච එක නැතිලා යනවා. හැමතැනම නැති වෙවි නැති වෙවි නැති වෙවි නැති වෙවි නැති වෙවි යනවා. පොඩ්ඩක් හොඳට බැහැගෙන ඕකේ නැති වෙන පැත්ත විතරක් බලන්න උත්සාහ කරන්න. මේ ඊළඟට සක්මනේදිත් දැන් විවිධාකාර දේවල් ඇති වෙනවා. හැබැයි ඇති වෙන පැත්ත නෙමෙයි බලන්නේ නැති වෙන පැත්ත. නැති වෙන පැත්තම වැඩියෙන් අවධානයෙන් බලන්න. ඉක්මනින්ම නැති වෙනවා කියලා දැන් අර ඉන්දිකට්ටෙන් අයින වගේවා. හරි. ඉවෙලම නැති. ඉවෙලම නැති වෙනවා. අන්න හරි. ඒක තමයි වෙන්න ඕනේ. ඉවෙලම නැති වෙනවා. ඉවෙලම නැති වෙනවා දැන් අපි තුම මෙහෙම එකක් ඇති කම්පන වගේ දේවල් ටිකක් වෙලා තියෙනවා. තියෙනවා. හරි. අපි තුම දැන් එකක් ඇති වුණා, ඔන්න නැති වුණා. එකක් ඇති වුණා, නැති වුණා. අත්දැකලා නැද්ද මේ ඇති වුණා, එකක් ඇති වුණා, නැති වුණා, එකක් ඇති වුණා, නැති වුණා. ඊට පස්සේ තව එකක් ඇති වෙන්නේ නැතුව නිකන් ગેප් එකක් වගේ තිබිච්ච කාලයක් එහෙම අත්දැකලා නැද්ද? තියෙනවා. තියෙනවද? එහෙම දැන් මේ මෙතෙන්දිත් බලන්න දැන් නැතිවීම නැතිවීමනේ බලන්න කිව්වේ නැතිවීම බලමින් බලමින් ඉන්නවා එහෙම ඉඳද්දි සමහරලාවට දැන් නැතිවීම බලන්න නම් ඇති වෙච්ච මොන හරි දෙයක් තියෙන්න ඕනේනේ සමහරලාට මේක බල බලා ඉඳද්දි නැති වුණා ඊට පස්සේ අලුතෙන් එකක් ඇති වුණේ නැත්තම් අලුතෙන් වෙන අරමුණක් නොදී ඉන්න ඒක තේරෙනා නේද ඒ කියන්නේ අලුතෙන් මේ බලන්න එකක් ආවේ නැත්තම් එකක් හටගත්තොත් නේ බලන්න ඕනේ ඒ එහෙම එකක් ආවේ නැත්තම් අර බොහොම ඒ හට නොගත්ත ස්වභාවයේ ඇතු එකක් ඇති වුණා ඒක නැති වුණා නැති වුණාට පස්සේ අලුතෙන් එකක් තාම හටගත්තේ නැහැ. දැන් තියෙන නිකන් පොඩි ગેප් එකක් වගේ එකක්. අන්නේ ગેප් එකෙත් බොහොම සාවධානව ඉන්න. නිකන් අවදියෙන් බොහොම සාමකාමීව ඉන්න. ඊට පස්සේ ආයෝන නැති වුණා ඊට පස්සේ නැති වුණා. අපි තුන මේ ආයෝන නැති වුණේ නැහැ කියලා එකක් ආයෝන ગેප් එකක් ඉන්නේ. ඒ ગેප් එකේ සාවධානව ඉන්න. කොහොම පොඩ්ඩක් කරලා මට කියන්නකෝ. හොඳයි. හොඳයි. තිරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි. පූජනීය ස්වාමින් වහන්සේ. වසරක පමණ කාලයක සිට මෙම වැඩමුළුවලට සහභාගී වන අයකි. සක්මන් භාවනාව. සක්මන් තීරුවක් තෝරාගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නවා කියා දෙපා වලට සිත යොමා වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කර අනතුරුව මෙනෙහි කිරීමකින් තොරව සක්මන සිදුවේ. ඇවිදින බව දැන දැන ඇවිදිනවා. හැරෙන බව හැරෙන බව දැනගෙන හැරෙනවා. කිසිදු මෙහෙයවීමකින් තොරව යන්ත්‍රයක් මෙන් එහා මෙහා යන බව දැනෙනවා. සිතට සිතුවිලියාවත් ඒවා ඇවිත් යන බව දැනෙනවා. සක්මලට කිසිදු බාධාවක් නැත. පරයන්ක භාවනාව. පරයන්කේ හොඳින් සකසා වාඩි වී මම දැන් මෙතන කියා කයට සිත යොමු කර ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැලි දෙකක් පමණ දැනෙන විට නාසිකාග්‍රයේ සිට තැම්පත් වීමට පටන් ගන්නවා. නාසිකාග්‍රයේ ඉදිරියෙන් එකම වායු රැල්ලක් ඉහළ පහළ යන්නක් මෙන් දැනෙනවා. එම වායු රැල්ලට මැද සිත බැස ගන්නා බව දැනෙනවා. ටික වේලාවකදී එහි සිත හොඳින් ඒකාග්‍ර වෙන්නට පටන් ගන්නවා. පප ප්‍රදේශයේ උස් පහත් වන බවක් දැනෙනවා. ඉන්පසු උස් පහත් වූ වායු රැල්ලක් සිතත් එක තැන නතර වූ බවක් දැනෙනවා. පපු ප්‍රදේශයේ උස් පහත් වීමද ක්‍රමයෙන් තුනී වී එයත් නොදෙනී යනවා. ඉන්පසු ඇතිවන తත්වය පිළිබඳ කීමට කිසිවක් නැත. අරමුණක් නිදීමක් සැප දුක් වේදනාවක් කිසිවක් නැත. මෙසේ ටික වේලාවක් සිටින විට නැවතත් හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. පපු ප්‍රදේශයේද උස් පහත් වන බව නැවතත් දැනෙන්න පටන් ගන්නවා. ටික වේලාවකදී නැවතත් හුස්ම නැති වී නොදෙනී යනවා. මේ ආකාරයට එක පරයන්කයකදී කීප අවස්ථාවක්ම අත්විඳිනවා. සිතුවිලි, ශබ්ද, වේදනා ආදී තිබුණද ඒවා කිසිඳු බාධාවක් නොවේ. ඒවා කෙරෙහි ඇලීමක්, ගැටීමක්, මනාපමනාප දැක්වීමක් නැත. මේ ආකාරයට ඉරියව් වෙනස් නොකර පැය දෙකක් වුවද මානසිකාරය යෙදවීමට හැකිය. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. එදිනෙදා සෑම කටයුත්තක්ම සතියෙන් කිරීමට උත්සාහ කරනවා. උවමනාවෙන් සතිය යොදනවාට වඩා ඉබේ කෙරෙන්නට ඉඩදී සතියෙන් බලා සිටීම පහසුයයි සිතනවා. සතිවත් සතිමත් වීම නිසා එදිනෙදා කටයුතු නිවරදිව නිර්වුල්ව කෙරෙන බව අත්දකින්නවා. දෙපා නැමද උපදෙස් පතනවා. ඔබ වහන්සේටත් සියලු දෙනාටමත් පතන පරිදි සැනසීමම වේවා. ම්ම් දැන් ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ වුණාට පස්සේ එහෙම ඒ කියන්නේ එකඟ වෙලා ටිකක් වෙලාවක් ගිහිල්ලා එහෙම ඉන්න ඉන්නව වෙනුවට එකඟ වෙච්ච හිත යොදන්න කයට මේ කාගේද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් දැනගන්නත් පුළුවන්ද? ඔව් පොඩ්ඩක් එන්නකෝ. දැන් ආනාපාන සතියෙන් කරගෙන ගියා. කරගෙන ගියාට පස්සේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට හුස්ම එකඟ වෙනවනේ. ඊට පස්සේ මේ පපුව දිහා බලන්න යන්න ඕනේ නැහැ. මෙතන එකඟ වුණාට පස්සේ අපි තුමු පැය කාලක් විතර ඒ එකඟභාවය පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවද? එහෙමයි. තියෙනවා. එතකොට නිකන් මොන හරි ආලෝක ආහාරමය ඇවිල්ලා මොන හරි වෙනවද? එහෙම නැත්නම් හොඳට නිකන් නැවතිලා වගේ තියෙනවද? සමහර වෙලාවට ආලෝක වගේ රවුම් වගේ ඇවිල්ලා යනවා පේනවා. සමහර රට නැවතිලාම තියෙනවා. නැවතිලාම තියෙනවා. ඒ කියන්නේ හිත ඒ කියන්නේ අවධානය මෙතන පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවනේ. එහෙට මෙහෙට යන්නේ නැහැනේ. එහෙමයි සමහර. ඒ ඒ එහෙම නැවතිලා දැන් හැම පරයන්කේදීම මේ தත්ත්වය ගන්න පුළුවන්ද දැන්? සමහර පරයන්කවල සාර්ථක නැහැ. සමහර පරයන්කවල සාමාන්‍යයෙන් සාර්ථක කරගන්න පුළුවන්. සාර්ථක වුණාම එතනම නවත්තන් ඉන්නේ නැතුව අවධානය දැන් අපි මෙතන හදාගත්තානේ. හදාගත්ත අවධානය කයට යොදන්න. කයේ දැනෙන දේවල් වලට යොදන්න. දැන් විවිධ දේවල් දැනෙනවා. දැන් අපි මං හිතන්නේ මං ඊයේත් විස්තර කරා. දැන් අපි වාඩ්ලා ඉන්නකොට <clears throat> මේ පාද දෙක ස්පර්ශ වෙන තැන් තියෙනවා. දෙක එකට ගැටෙන තැන් තියෙනවානේ. ඉතින් අත් දෙක මෙහෙම තියා ඉන්නවනම් මේ එක අතක බර අනිත් අතට දැනෙනවා. ඊළඟට එක අතක රස්නේ අනිත් අතට දැනෙනවා. ඊළඟට මේ මේ කොට්ටේ එක්ක ස්පර්ශ වෙනවා දැනෙනවා. මේ වගේ අර ස්පර්ශ ස්ථානවලට අපේ හැදිච්ච එකඟ භාවය යොදලා බලන්න. එතෙන්ට හොඳට යොමාගෙන ඉන්නවා. ආයෙත් මෙතෙන්ට පැන්නොත් ආයෙ ගෙනලා එතෙන්ටම දානවා. මේ විදිහට අර දැන් මෙතන හැදිච්ච එකඟ භාවය අපිට පුළුවන් වෙන්න ඕනේ කයේ දැනෙන දෙයකට යොදලා පූර්ණ අවධානයෙන් යුක්තව එතන බලාගෙන ඉන්න. තේරෙනව නේද කියන එක? හොඳට අර අලුතෙන් දැන් එනවා ඒක ඇවිල්ලා මේ ආනාපානය වගේ නිකන් චංචල අරමුණක් නෙමෙයි හැබැයි තාම ඒ එතන තියෙන්නේ තාම නිකන් තේරෙන දෙයක් විතරයි තියෙන්නේ. ඉතින් මේ ධාතු ගුණයක් තමයි බලන්න යන්නේ. ධාතු ලක්ෂණ අහලා තියෙනව නේද? මේ සතර මහා ධාතුයේ ලක්ෂණ ටිකක් ඉස්සල වලට හිත දාන්නයි යන්නේ. එහෙනම් මේ කය පුරාම දැන් අපි තුමු මේ දැන් මම මේ කිව්වේ ස්වාභාවිකව දැනෙනවා මේවත් හැබැයි ඊට වඩා අමතරව නිකන් ස්වාභාවිකව මතුවෙච්ච අපි තුමු කම්පන ස්වභාවයක් නලියන ස්වභාවයක් තියෙනවා නම් ඒකට දැම්මත් කිසි වරදක් නැහැ. ඒ කම්පන නලියන ස්වභාව නිතරම තියෙනවා. තියෙනවා. අන්න ඒවල් දාන්න. ඒකට දැන් මේ හැදිච්ච එකඟ භාවය යොදන්න. යොදලා එතන නිකන් සමීප වෙලා බලාගෙන ඉන්න. මුකුත් කියන්න දේවල් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අනිත්‍යයි නිට්ටයයි දුකයි දුකයි කියලා මොකක්වත් කියන්න යන්න එපා. මේක දිහා හොඳට මොකද්ද මෙතන වෙන්නේ කියලා බොහොම සාවධානව බලාගෙන ඉන්න. දැන් එහෙම බලාගෙන ඉඳද්දී හොඳට තව තව එතන හිත එකඟ වේවි. හොඳට අනිත් ලෝකේ සම්පූර්ණයෙන්ම අමතක කරලා මෙතන මේ මොකද තියෙන්නේ කියලා ඒකත් එක්ක හොඳට බලන්නයි තියෙන්නේ. මේ විදිහට මුළු කය පුරාම ලැබෙන ඕනම දෙයක් මේකට වළංගුයි. ඒ කියන්නේ අපිට මේක මේකට මෙන්න මේක විතරයි බලන්න ඕනේ කියලා මේ එකක් නැහැ. මේ දැනෙන මතුවෙන ඕනම දෙයකට හිත යොදුවා එතන නතර වෙලා වගේ බලාගෙන හිටියා. දැන් ඕක කරන්න ගන්න. දැන් කය පුරාම දැනෙන දේවල් වල හොඳට බලබලා බලබලා බලබලා බලබලා ඉන්නවා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදිත් ඔය දේ කරා සක්මනේදිත් ඔය දෙමයි ඇත්තටම කරන්න තියෙන්නේ. සක්මනේදිත් කොහොමත් ඉතින් ඔය දෙමනේ කෙරෙන්නෙත් දැනෙන දේත් එක්කනේ ඉන්නේ. දැනෙන දේවල් වල දැන් ඕනනම් බලන්න දැන් අපි තුන් තද ගතියක් දැනෙනවා. මේ තද ගතියේ තව පොඩ්ඩක් විස්තර බලන්න ඕන. ඒ කියන්නේ මේ මේකේ තද ගතිය එක පාටම ඒ කියන්නේ මුලින් තිබුණේ නැහැ. දැන් බොහොම ක්‍රමානුකූලව ඇති වුණා. ගස වෙනස් වුණා ඔන්න නැති වුණා. ඊට පස්සේ ආයේ තව තැනක ඔන්න තව දෙයක් පටන් ගත්තා. ඒකත් ඇති වුණා ඔන්න වෙනස් වුණා නැති වුණා. ඒ වගේ අර මේවාට මේවා සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙන්න. හොඳයි. හොඳයි. හොඳ කියන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර 3ක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව පුරුදු කරමි. නිවසේදී සක්මන් භාවනාව කිරීමට වැඩිපුර අවස්ථාවක් නොයේදී. එහෙත් භාවනා මධ්‍යස්ථානයට පැමිණි විට පරයන්ක භාවනා කිරීමට පෙර විනාඩි 45ක් පමණ සක්මන් භාවනාව කරමි. කාලයේ අවසානයේදී මට දැනෙන්නේ මම ඉබේම ඇවිදින ආකාරයකුයි. දෙපයින් පැඩල් දෙකක් පා ගන්නක් මෙනි. පර්යංකයට වාඩි වී ටික වේලාවක් යනතෙක් සිත එකඟ කර ගැනීමේදී නොඑක් අපහසුතාවයකට මුහුණ පෑවත් ටික වේලාවකින් සියල්ල සංසිඳී ඊටමත් සුව පහසු තත්වයකටපත් වේ. හරියට මහා කටුල හැබක් තරණය කර සුවදායි ප්‍රසන්න ආලෝකමත් බිම් කඩකට පැමිණියාසේය. මේ ප්‍රසන්න තත්ත්වයේ අතහැර යලි පියවිලෝට එමට බැරි තරම් කැමැත්තක් ඇතිවේ. ඒත් කෙසේ නමුත් ටික වේලාවකින් යලිත් ආස්වාස ප්‍රාස්වාසය සිදුවනු දැනේ. ඉන්පසු යලිත් අර සුවදායි බවත් විඳිමි. මෙසේ තත්ත්වේ මාරු වෙමින් බොහෝ වේලාවක් භාවනාවේ යෙදීමට හැක. කාලය ගත වෙනු නොදෙනි. ඒ අතරතුර දෙපයේ වේදනාවන් දැනි. එවිට ඒ දෙස අවධානය යොමු කරමි. ඉඳගෙන සිටින ඉරියව්ව මාරු කිරීමට සිටුණත් ඒ අදහස හැකිතරම් ඉවසාගෙන සිටිමි. මෙසේ දැනෙන නොයෙක් වේදනා දෙස බලා සිටියේදී සමහර රිදුම් උස් වී නැති වී යයි. සමහර වේදනා ඉරියව්ව මාරු නොකර සිටීමට බැරි තත්වයටපත් වේ. කෙසේ වෙතත් පෑ දෙකක් පමණ මේ ආකාරයට එක දිගටම මට භාවනාවේ යෙදීමට පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ. භාවනාවේ වැඩි දියුණුව පතා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ පතමි. වහ වහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හොඳයි. <laughs> මේ ඒකත් පොඩ්ඩක් මට දැනගන්න ඕනේ කාගෙද කියලා. මේ මට පොඩ්ඩක් විස්තර කරන්න කොහොමද ඒ අර සුවදායි තත්වයක් අත්දකින්නවා කියලා ලියලා තියෙනවනේ. සුවදායි තත්වයක් අත්දකින්නවා කියලා තියලා තියෙනවනේ. ඒකේ ඒකට ඒකට යන්නේ කොහොමද හිත කියලා මට පොඩ්ඩක් විස්තර කරන්න. ස්වාමීන් වහන්සේ මේ භාවනා කරගෙන යද්දී මේ හරිම නිකන් සෑහළු සරල බවක් දැනෙනවා මේ හරිම පහසු ඉරියව්වකටපත් වෙනවා. හොඳයි. දැන් ඊට ඔක්කොම නැති වෙනවා. හරි. දැන් ඊට කලින් මොකද්ද කර කර හිටියේ ආස්වාස ප්‍රස්වාසයේ මොනවද බල බල හිටියේ? ආස්වාද ප්‍රාස්වාස ඉස්සලා ආස්වාසයේ ප්‍රාස්වාසයේ වැදින තැන මං හිතාගෙන ඒක මට දැනෙනවා. ඊට පස්සේ ඒක උණුසුම් සිසිල් බව තේරෙනවා. ඔව් ඒක තේරෙනවා. ඒක මට නහය ඇතුලේ තේරෙනවා. හරි. නහය අගිස්ස නෙවෙයි. හරි. ඊට පස්සේ මේ ඒක දැනෙන නොදැනෙන තරමටම යනවා. හරි. ඊට පස්සේ තමයි මේ සාමාන්‍ය අත් දෙක නිකන් එකට තියාගත්තට ඒ දෙක මේ ගෑවිලා නැහැ වගේ තේරෙනවා. හරි. උදර කකුල් එහෙම කය යටපැත් ජටි කය එහෙම නිකන් නැති ගන්නට යනවා. ඊට පස්සේ තමයි අර සුවදායක මේකට එන්නේ. අර ඔව් ආලෝකමත් කිව්වට එහෙම ආලෝක එහෙම මට පේන්නේ නැහැ. ඒවට අර නිකන් අර ටීවී ස්ක්‍රීන් එකක් වගේ පැහැදිලි නිකන් එහෙම මේකක් තමයි තියෙන්නේ. ටීවී ස්ක්‍රීන් එකක් වගේ පැහැදිලි එකක් කියන්නේ මොකද්ද? සුදු පාට නිකන් වෙන වෙනම ආලෝක පේන්නේ හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ නිකන් ආලෝක ස්වභාවයක් තියනවාද? ඔව් ආලෝක ස්වභාවයක් තියෙනවා ස්වාමී. තියෙනවා ඒකත් එක්ක බැහැගෙන වගේද ඉන්නේ. ඒක ඇතුළේ ඉන්නා වගේද දැනෙන්නේ? නෑ. එහෙම මොකක් මට තේරෙන්නේ නෑ. එහෙම තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මේ මේ තුල මේ සුවදායි තත්ත්වයේ ඉඳද්දී දැන් විස්තර කළා තියෙන්නේ දැන් කයෙත් එක එක දේවල් දැනුණා කියලා. දැනෙනවා. ඒවත් තේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී කරගෙන කරගෙන යනකොට ටිකක් වෙලා කරන්න ඕනේ පැය භාගයක් විතර වගේ කරනකොට මේ කකුල් දෙක නිකන් මම නිකන් නෙවෙයි වගේ මට තේරෙනවා. හරි. කියන්නේ මම ඇවිදිනවා නෙවෙයි නිකන් ඇවිදිනවා වගේ. හරි. ඊට පස්සේ නම් කකුල් දෙක අර බයිසිකල් එක පැඩල් එකක් නියන් පාගන වගේ අන්න ඒ විදියට තමයි ඉස්සරහට යවෙන්නේ. හොඳයි. දැන් සක්මන් භාවනාවේදීත් දැන් ওই විදිහටම යන්න කිසි වරදක් නැහැ. ඕකේ වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. දැනෙන දැනෙන දේත් එක්ක තාම ඉන්න, يعني දැන් අපි තුමු දැන් ස්පෑ බායක් ගියාට පස්සේ හොඳට හිත එකඟ වෙනවනේ. ඊට පස්සේ දැන් බයිසිකලයක් පාගනවා වගේ තේරෙනවා. ඊට පස්සේ Tamanට ඒ කියන්නේ දැන් ඒ අතරෙත් වම් පාදයට දෙකවල් දේවල් තේරෙනවා දකුණට තේරෙනවා විදිහට යම් යම් දේවල් තේරෙනවා. ඒ තේරෙන දේවල් එක්ක ඉන්න පුළුවන් ස්වභාවය තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. පුළුවන්. මුකුත් මේ කියන්නේ ඒකට කියන්නේ වේදනාවල් නැති වෙනවා. දැන් මං කකුලේ මගේ එක එක වේදනාවල් හැදෙනවා. ඔව්. මම ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක ඉබේම අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා. හරි. සමහර වේදනාවල් තියෙන ස්වාමීන් වහන්සේම අඩු වෙන්නේ නැහැ. එතකොට මේ නෑ මං අහන සක්මනේදී. සක්මනේදී අර මට තේරෙනවා ඉතින් කකුල වදින තැන ඒක රළුයි ගොරෝසුයි එහෙම නැත්නම් සිනිඳුයි. අන්නේ ටික බල බලා යන්න තව ටිකක්. ඒවා හොඳට බල බලා යන්න. ඒවා කොහොමද ඒ කියන්නේ අපි තුමු වම් පාදයේ ඔන්න රළු ගති දැනෙනවා. බුරුල් ගති දැනෙනවා. සිනිඳු ගති දැනෙනවා. තෙත් ගති දැනෙනවා, වියලි ගති දැනෙනවා. මේ ඔක්කොම හොඳට බල බලා බල බලා යන්න. ඊට අනිත් එකෙත් මම බල බලා යන්න. බලන්න මේ මේක බලන්න හිත හිත හොඳට උනන්දුවෙන් බලනවාද? එහෙම නැත්නම් මේක බලන එක දැන් ඉස්සර මේවා බැලුවේ නැද්ද? එහෙම උමනාවකින් බැලුවේ නෑ. දැන් උනත් ඉතින් මට ඒක බලනව නෙවෙයි නිකම්ම ඉතින් තේරෙනවා. ඔව් ඒක තමයි. නිකම්ම තේරෙන එක පොඩ්ඩක් අවධානයෙන් බලන්න. දැන් චුට්ටක් අවධානයෙන් බලන්න මේක මොකද්ද ඇත්තටම තියෙන්නේ. ඒ කියන්නේ අපි තුමු තද ගතියක් කියලා කිව්වහම මේකෙත් තියෙනවා යම් යම් වෙනස්කම්. ඒ කියන්නේ හැමතිස්සෙම එකම ප්‍රමාණයේ තද ගතියක් නෙමෙයිනේ තියෙන්නේ. ඇතැම් වෙලා ඇතැම් තැනක ටිකක් තදට දැනෙනවා. ඇතැම් තැනක මු르දුව දැනෙනවා. ඇතැම් තැනක ඒ තද ගතිය වැඩි වෙලාවක් පවතිනවා. ඇතැම් තැනක කෙටි කාලයක් පවතිනවා. මේ වගේ මේවා අතරත් ලොකු පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ. මේවත් බලන බලන තරමට හිත සූක්ෂම කරගන්න. සතිය තියුණු කරගන්න ඕනේ. එනිසා පුළුවන් තරම් දැන් මේ දැනෙන තමම් දැනගෙන හිටිය තද ගතියෙම තවටයක් විස්තර බලන්න උනන්දු වෙන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී දැන් ආනාපාන සතිය හොඳට සංසිඳිලා අපිටම අර වගේ හොඳට නිකන් සැහැල්ලු සතුටුදායක ස්වභාවය ආවනේ. ඒකේ يعني අපිටම විනාඩි 5ක් විතර ඇවිල්ලා ඒක දැන් තමට තේරෙනවා දැන් කායික සුවයක් දැනෙනවා. ඊට පස්සේ මේ සුවය දිහා දැන් මේ කායික සුවයක් කියන්නේ වේදනාවේ මේක ස්වરૂපයක්නේ. සුවපහසු භාව කියන්නේ ඉතින් කායික වශයෙන් සුවයක්, සුඛයක්, සුඛ වේදනාවක්. මේ මේක මේ සුඛ වේදනාවක් තියෙන්නේ. කියන එක ඒ මුහුණුවරින් දැන් මේක දිහා බලන්න. මම දන්නේ කියන එක තේරෙනවද කියලා. සුඛ වේදනාවක්. සුඛ වේදනාවක් දැන් මේ තියෙන්නේ. දැන් අපි මුලින් ගිය ආනාපාන සතිය හරහා හැබැයි ඊට පස්සේ ඒකෙන් හරහා ගිහිල්ලා දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා සුඛ වේදනාවක් තියෙන්නේ. සොම්නස් වේදනාවක් තියෙන්නේ. ඒක දිහා දැන් බලනවා මේ වේදනාවක ස්වරූපෙන්. දැන් මේ ආනාපාන සතිය අරමුණ දැන් පොඩ්ඩක් අතහැරලා දාන්න. ඒක දැන් ප්‍රශ්නයක් නෑ. නෑ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට ආනාපාන සතිය නෑ. ඒ වෙලාවට සුඛ වේදනාව විතරයි. විතරයි. අන්නේ සුඛ වේදනාව දිහා බලන්න. ඒ දිහා බලද්දි නිකන් ලොකු ඇල්මක් ඇති කරගන්නෙත් නැතුව මේක මේ හට අරගෙන තියෙනවා. දැන් ආනාපාන සතිය හරහා ඒ හේතු ටික සම්පාදුනහම දැන් මේක හට අරන් තියෙනවා. දැන් මේකට මොකද වෙන්නේ? කියලා පොඩ්ඩක් මේක ගැන ඉගෙන ගන්න විදිහට සුඛ වේදනාවෙන් දැන් ඉගෙන ගන්න යන්නේ. ඒක කොහෙද මට හොඳට දැනෙන්නේ කොහෙද? ඒක ඊළඟට දිගටම එකම ප්‍රමාණයෙන් පවතිනවාද? එහෙම නැත්නම් එක එක තැන්වල ඒක හට ගන්නවා වෙනස් වෙනවා ඊට පස්සේ නැති වෙලා යනවා. නැත්නම් ඊට පස්සේ එහෙම නැත්නම් මට මේක පාලනය කරන්න පුළුවන්ද? ඔය වගේ නිකන් අර පොඩ්ඩක් මේකේ තියෙන මේ මේකෙන් ඉගෙන ගන්න විදිහට මේක බලන්න. සුඛ වේදනාවක් වුණාට ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඒක ගැන කැමැත්තක් ඇති වෙනවද නැත්නම් මේක දිගට පවත්වන්න ඕනේ කියලා හිතනවද? ඒ වගේ දේවල් වුණත් කමක් නැහැ. මේ හොඳට දැන් වේදනාව අරමුණු අරමුණ වශයෙන් ගන්න. දැන් සමහරට ආනාපාන සති සූත්‍රයම අහලා තියෙනවද? මම කියවල තියෙනවා. ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මුලින් යනවා කායानुපස්සනාවෙන්. <laughs> ගිහිල්ලා ආවට පස්සේ කායानुපස්සනාව හරහා ඔන්න මතුවෙනවා ප්‍රීති ස්වභාවය, සුඛ ස්වභාවය. ඊළඟට යන්නේ වේදනානුපස්සනා මුහුණුවරකින්. ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකින් විස්තර කරන ආනාපාන සතියම. මුල කොටස කායනුපසනාවටයි ති. ඊළඟ කොටස වේදනානුපසනාවටයි ති. දැන් මේ අපි යන්නේ එතෙන්ට. වේදනානුපසනාවට වේදනාවක් දැනෙනවා මට ඊට පස්සේ. ඒක තමයි. දැන් මේක මේකත් දැන් අර විදිහට කායනු මේ කායනුපස්සනා මට්ටමින් ආනාපාන සතියෙන් ඒ ටික හොඳට කෙරුණාට පස්සේ අර වගේ සුඛ වේදනාවක් ඇවිල්ලා තියෙනවා නම් ඒක දැන් වේදනානුපස්සනා මුහුණුවරකින් ආ මේ තියෙන වේදනාවක්. මේක දැන් මේ මෙතන තියෙන සැප වේදනාවක්. මොන ආයේ ඒක බල බල ඉඳද්දි සමහරලාට වෙන තැන්වල දුක් වේදනාවන් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒතර ඒකත් බලන්න. වරදක් නැහැ. කොයි පැත්තෙන් වුණත් මේ වේදනා ස්වરૂපයන් ආවනම් ඒවා බලන්න. ඒවා බල බලමින් ටිකක් ඉතින් කාලයක් යන්න තියෙනවා. හොඳයි. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉරියව්වට හිත යොමා වම දකුණ මෙනෙහි කරමින් සක්මන ආරම්භමි. මද වේලාවකින් පයේ ගැටෙන ස්පර්ශයන්ට හා පාදයන්හි ඇතිවන වෙනස්කම් වලට හිත යොමු වේ. පාද මාරුවේදී එක් පයකට බර වැටෙන අයුරු පාද තබන විට විලුඹට බර වැටෙන හැටි, පාද ඔසවන විට ඇඟිලි තුඩු වලින් බර දරන අයුරු, පාද ශරීරයේ සමබර කරන අයුරු, පොළවේ ස්වභාවයත් පාදවලට දැනෙන අයුරු හොඳින් නිරීක්ෂණය කරමි. සිහිය පාදවලටම යොමු වී ඇති නිසා පිටතින් බාධා නොපෙනෙන තරම්ය. සමහරක් සමහර සක්මන් අවස්ථාවන්හිදී පමණක් වරහන් ඇතුළේ ඒක තියෙන්නේ ටික වේලාවක් පාදවල දැනීම හා හඳුනා හඳුනා ගැනීම ක්‍රමයෙන් නඩුවේ. ඊටාම සැහැල්ලුවෙන් සක්මනේ සිරුර එහාට මෙහාට යයි. හරියට රූකඩයක් වගේ. හිමින් ගලන ගඟක් දිහා නිස්කලංක බලා ඉන්නවා සේ සැනසීමක් ඇතිවේ. කලක සිට මේ ලෙස සමහර සක්මන්වල අත්දකිමි. ඉඳහිට කලබලකාරී පරිසරයකදී වුවත් ඔහේ බලා සිටීමට මේ උපකාරයක් වෙයි. කරුණාකර මේ පැහැදිලි කර දෙනෙමින් ඊට ඕනාකමින් ඉල්ලා සිටිමි. පරයන්ක භාවනා දෙකම කියන්නේ. ම්ම් ඔකමන් දිගට පරයන්ක බණ හුඟක් විස්තර තියෙනවද? තියෙනවා. තියෙනවා. කාගෙද කියලාත් කියන්න පුළුවන්ද? පොඩ්ඩක් කියනවද? ආ අපේ ඊෂමයන්ගේ. හොඳ තේරුවන් සන්න. මේ මට පොඩ්ඩක් يعني සක්මන් භාවනාවදී දැනගන්න ඕනේ කියලා කියන්නේ මොකද්ද මට තේරුන්නේ නැහැ එච්චරම. දැන් මේකේ හරි දියුණුවට දෙයක් ඕනද කියන එකයි දැනගන්න. පර මේ ආනාපාන පරයන්කේ කිව්වහම ඒකේ දෙකම කියනවා. කියනවා. ආයෙන එකක් කියවන්නකො පොඩ්ඩක්. පරයන්ක භාවනාව. ඉඳගෙන සිටින ඉඳගෙන සිටින ඉරියව්වට හිත යොමා මද වේලාවකින් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු වේ. ආස්වාසය ප්‍රාස්වාසයේ වින්කොට දකිමි. ආස්වාසයේ එක් නාස්පුඩුවකින් සීතලට සිමින් ඇතුල් වේ. මද වේලාවක් හෝ එය එක් ලක්ෂයකට කොටු කර දැකගත හැකිය. ප්‍රාස්වාසයේ නාස්පුඩු දෙකම පුරවාගෙන රස්නෙට පිට වී උඩුතොලේ වැඩි වේගයෙන් පිට වී යයි. ආස්වාසයේ ආරම්භය මැද අවසානය දැක්කත් ප්‍රාශ්වාසයේ දැකිය නොහැක. ප්‍රාශ්වාසයේ අවසන් වී ආශ්වාසයේ පටන් ගැනීමට පෙර හිඩ සහ ආයාසය දකිමි. මේ ක්‍රියාවලිය වෘත්තාකාර හැඩයකට ගමන් කරන්නාක්සේ ටිකෙන් ටික ආශ්වාස ප්‍රාශ්වාස කම්පන චංචල රාශියක් බවට පත්වේ. මුලින්ම ආශ්වාස ධාරාව නාසයේ වැදෙන ලක්ෂයේ වැඩි වැඩි කඩ කඩ වී එන අයුරුත් පසුව ප්‍රාශ්වාසයේද මෙයට එකතු වේ. එම අවස්ථාවේදී පූර්ණ අවධානය එම ක්‍රියාවලියට නිසා සිතුවිලි, ශබ්ද ආදී බාධා නැත. ටික වේලාවකදී මේ தත්ත්වය ක්‍රමයෙන් සියුම් වේ. සමහර පරයන්කවලදී නැවත ආනාපානයට හැරේ. සමහර පරයන්ක යන්හිදී හිතේ තද ගතියකට හෝ සිරුරේ යම් ස්පර්ශයකට යොමු වේ. ඒද ක්‍රමයෙන් ගෙවී යයි. සමහර පරයන්කයන්හිදී ආනාපානයේ හොඳටම සියුම් වී ඊටාම සැනසිලිදායක තත්වයක් ඇත. සියුම් වී ප්‍රී සියුම් ප්‍රීතියක්ද ඇතිවේ. කයත් තියෙන බවක්වත් නොදැනේ. ප්‍රීතියෙන් ඔද වැඩි ගිය විට නැවත එම தත්ත්වයේ ඉක්මව යයි. මෙතදී මෙතනදී එන தත්ත්වය ගැටලු සහගතය. කරුණාකර ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනමින් ඊට ඕනෑකමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හරි. මේ ඒ කියන්නේ දැන් කොහොමද අපි ආනාපාන සතිය හරහා ගියාම හොඳට අපේ ඉන්ද්‍රිය ධර්මයන් සමබර වුණාම ඕකේ ප්‍රීතිපත්‍රය යන්න පුළුවන්. ඒ කියන්නේ ඒකයි අර දැන් මම කලින් මේකෙදිත් මතක් කළේ දැන් අපි කායानुපසනා කොටසෙන් හොඳට මේකේ සබ්බකාය පරිසංවේදී එහෙම කොටස වලට යනවා. මුල මැදාග හොඳට දැනගන්නවා. ඒවැ හොඳට හිත බැසගෙන යනකොට මේක ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රස්වාසය හොඳට සූක්ෂම වෙනවා. ඊට පස්සේ අන්න තැම්පත් වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්නත් අපි ඉඩ දෙනවා. දැන් ඒක තමයි අර අත්දැකලා තියෙන සමහරලාට හොඳට තැම්පත් වෙලා මේ වැඩි අනම්මනම් මොකක්වත් නැහැ. හොඳට තමයි තැම්පත් වෙන ස්වභාවයක් තියෙන. ඒකේ ඔන්න හිතට හොඳට සතුටු වෙනවා නම් ආනාපාන සතිය හරහාම ලොකු සතුටක් ඇති කරනවා. ඒකෙන් මොන ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉතින් කිසි වරදක් නැහැ. ඒකේ ඒක ඒ කියන්නේ ආනාපාන සතියේ ඒ ක්‍රමානුකූල රටාවේ ගිහාම අපි ඒ විදිහට ගාන්ට ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරගෙන ඒකේ යෙදුණා නම් ඒක ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. දැන් අපි මෙතෙන්දී ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ආපු ප්‍රීතිය කියන්නේ අපි ඒක ඔන්න අල්ලගත්තොත් ඉතින් ඊට පස්සේ ආයි එතන වැටලා තියෙන්නේ. ඒ කියන්නේ අහු වෙනවනේ එතන. ඒක නෙමෙයි වෙන තියෙන්නේ. දැන් මේ ප්‍රීතිය ටිකක් ඉතින් ඕනනම් ටිකක් තහවුරු වෙනකන් ඒක හොඳට කයේ පවතිනකන් Tamanට ඒ කියන්නේ ඒක දිහා බලන්න පුළුවන් මට්ටමකට එනකන් ඒක ගියට කමක් නැහැ. ඊට පස්සේ ඒකෙන් අයින් වෙලා ඒ කියන්නේ ඒකේ බැහැගෙන කරනවා වෙනුවට ඒකෙන් අයින් වෙලා මේ ප්‍රීතියට මොකද වෙන්නේ? නැත්නම් මේ ප්‍රීතිය කියන්නේ වේදනාවේ ස්වභාවයක්. දැන් පීති පටිසංවේදී අසසිසාමිති සික්ඛති. කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඊළඟට සුඛ පටිසංවේදී අසසිසාමිති සික්ඛති. දැන් ආනාපානය ඇත්තටම ද්විතීයි අරමුණ බවට පත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ මේ මේ ප්‍රාථමික අරමුණයි ද්විතීක අරමුණයි කියලා එකක් තියෙනවානේ. දැන් මෙතෙන්දී ආනා දැන් මුලින් අපි ආවේ ආනාපානේ හරහා. එතෙන්දී ඒක ප්‍රාථමික අරමුණ, ප්‍රථම අරමුණ. ඊළඟට වෙන දේවල් ද්විතීක අරමුණු. මේ ටික දන්නව නේද? ඊට පස්සේ අපි හිතමු මෙතෙන්ට ඇවිල්ලා ඉවරලා දැන් වේදනාව හොඳට ප්‍රකට වෙන්න ගත්තාට පස්සේ ප්‍රීතිය ප්‍රකට වෙන්න ගත්තාට පස්සේ දැන් අපි ප්‍රීතිය තමයි ප්‍රාථමික අරමුණු බවට පත් කරගන්නේ. මේ මේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් කියලා කියන්නේ. ඒක බවට පත් කරගන්නේ මේ මේ මේ වේදනාව. නැත්නම් මේ මේ ප්‍රීතිය, සුඛය, කයට දැනෙන මේ මේ දේ. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාසය හැබැයි මේ පැත්තෙන් වගේ තියෙනවා. ඒකට දැන් වැඩි අවධානයක් අවශ්‍ය නැහැ. ඒ ඒකට වඩා හොඳට දැන් ප්‍රීතිය ප්‍රකටයි. ඒ හින්දා දැන් ප්‍රීතිය දිහා ඒ නිකන් සමහරලාට නිකන් කය මේ කිලිපොලා වගේ යනවා නැත්නම් රැලි රැලි වගේ යනවා නිකන් පාවෙනවා වගේ තේරෙනවා. මේ විදිහට නිකන් ප්‍රීතියේ තියෙන එක එක ස්වභාවයන්. ඒ හැම දෙයක් දිහාම බලන්න මේ ඒක මේ ඒකයි මේ ඇවිල්ලා මේ වේදනාවේ ස්වභාවය. දැන් ප්‍රීතියක් කියන්නේ සතුටක් කියන්නේ දැන් අපිට සාමාන්‍ය අපි වේදනාවක් කියලා ගත්තාම දකින්නෙම දුක් වේදනාවක් පැත්තෙන්නේ. නමුත් වේදනාව කියන එක බුදුරජාණන් වහන්සේ කියන තුන් ආකාරයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඉතින් මේ දැන් ඇවිල්ලා තියෙන්නේ සුඛ වේදනා පැත්ත. දැන් එහෙම නැත්නම් මේ වේදනාව ආයි පහකට කල්ලත් පෙන්නවා. නැත්නම් සෝමනස වේදනා, දෝමනස වේදනා කියලාත් දාලත් පෙන්නනවා. ඉතින් ඔය පස් ආකාරයෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට දැන් මේ වේදනාවේ ස්වરૂපයක් තමයි දැන් මතුවලා තියෙන්නේ, ප්‍රකට වෙලා තියෙන්නේ. ආනාපානෙට වඩා නේද? ආනාපානය හිමීට ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. මේ ඇතිලා තියෙන ප්‍රීතියට මොකද වෙන්නේ? ඒක ඔන්න කයේ යම් යම් තැන්වල ඔන්න හොඳට දැනෙනවා. ඇතම් තැන්වල ඒ තරම් දැනෙන්නේ නැහැ. ඒ හටගන්න ප්‍රීතියත් ඔන්න පැතිරෙනවා තමලාට නැත්නම් එකම තැන වගේ තියෙනවා නැත්නම් ඒක ඇති වෙලා වෙනස් වෙනවා වෙනස් වෙලා නැති වෙලා යනවා මට ඒක වෙන කැමැත්තක් ඇති වෙනවා ඒක පවත්වන්න හිතෙනවා ඒ වුණාට ඒක යනවා කියලා දැන් මේ මේකෙන් දැන් මේ වේදනා ස්වභාවයෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ ප්‍රීතියෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ. ප්‍රීතිය ඇවිල්ලා දැන් අරමුණක් බවට පත් වෙනවා. එතෙන්දී මට වෙන්නේ මට ඒක පාලනය කරගන්න බැරුව යනවා. මට ඒක නිකන් ඉහවහා යන ප්‍රීතියක් වගේ වෙලා ඊට පස්සේ භවනාව කැඩෙනවද? එහෙම වෙනවා. ඒක තමයි. නෑ ඒක තමයි එච්චර දුරට යන්න දෙන්න එපා. ඒ කියන්නේ දැන් ඕක ඇත්තටම ප්‍රීතියේ පස් ආකාරයක් පෙන්වනවා. කුද්ධිකා ප්‍රීති, කනික ප්‍රීති, පරණ ප්‍රීති ඔන්න වගේ කියනවා. උබ්බේග පීති. ඔය විදිහට මේ කියන්නේ පරණ පීතිය කියලා කියන්නේ එහෙම මුළු කය පුලාම පැතිරීගෙන යන ස්වභාවයන් තියෙනවා. පස්සන ප්‍රීතිය කියලා අපි කියන්නේ. ආකාර පහකට විතර පොත්වල පෙන්නනවා. ඉතින් ඒ කොයිකෙත් ඉතින් ටිකක් අර ප්‍රබලව ආවහම ඕක ඉතින් එක එක අතකින් අර කිව්වා වගේ අපේ තිබිච්ච අර සාමකාමී ගතිය දුර වෙලා යනවා මේක හරහා මේක ටිකක් හරි නිකන් චංචල ස්වභාවයක් නේ තියෙන්නේ. හැබැයි ඉතින් අර ටිකක් මේක වර්ධනය වෙලා ටිකක් මට්ටමකට ආවහම තමන්ගේ පාලනය පාලනය කරගන්න පුළුවන් මට්ටමේදී ඒක දිහා බලන්න දැන් මේ ප්‍රීතිය දැන් අපි මෙහෙමනේ ආනාපාන සතියෙන් ආවා ඒක තමයි හේතු ටික සම්පාදනය වීම. ඇවිල්ලා ඔන්න දැන් ප්‍රීතියක් හටගත්තා. අපි මේ හේතු ටික තව තව සම්පාදනය කරන්න කරන්න මේක තව තව වර්ධනය වෙනවා. දැන් අපි ඒක කරන්නේ නැහැ. මේක ටිකක් මට්ටමට ආවට පස්සේ හේතු ටික සම්පාදනය කිරීම පැත්තක දාලා මේක දිහා බලන්න ගන්නවා. දැන් අපි එයක පෝෂණය කරන්නේ නැහැ දැන්. ඊට මේක එයාට අර ආපු ගැම්මට ආපු ශක්තිය හරහා එයා යම් කාලයක් පවතිනවා. යාම වෙනස් වෙනවා. ඒ ටික ඉතින් හේතුඵල වශයෙන් එයා ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒකෙන් තමයි දැන් ඉගෙන ගන්න. එයාට මොකද වෙන්නේ? එයා ආපු විදිහට දැන් මොනවද කරන්නේ? එයා කොහෙද පැතිරෙන්නේ වෙනස් වෙන්නේ කොහොමද කින්ද මන්ද කියලා එයා දිහා බලන්නයි තියෙන්නේ. සක්මනේදී සමිධාන්සර දැන් සූකඩේ වගේ යනවා මම කියන කෙනෙක් නෑ වගේ පේන්නේ පිටින් බලන කෙනෙක් වගේ. ඔව්. ඒක හොඳයි. යනවා. ඒක හොඳයි. ඔව්. එතෙන්ට එන එක හොඳයි. මොකද අපි සාමාන්‍යයෙන් අර මුලදී හොඳට සක්මනේ දැනෙන දෙයට හිත නංවලා යොමු කළා බර කළානේ අපි බලන්නේ. ඒක අවශ්‍යයි මුලදී. මොකද නැත්තම් හිත පිට යනවා. ඒ හින්දා ඒක අපි සාහෙන් ඒක හොඳට නංවලා නැත්නම් වෙලාවට මෙනෙහි කිරීමකුත් පාවිච්චි කළා කරන්නේ. පස්සේ දැන් දැන් මෙනෙහි කිරීමක් නැතුව කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. දැන් මෙනෙහි වගේ යනවා. දැන් මෙනෙහි කිරීමකින් තොරව මේක හොඳට බලා බලා යනවා. එක එක විවිධ ලක්ෂණ, ධාතු ලක්ෂණ බල බලා යනවා. ධාතු ලක්ෂණ බල බලා යද්දී අපි හිතමු ටික ටික ඕක කරන්න කරන්න කරන්න කරන්න මේකේ ඇති වෙනවා එක්තරා අන්දමක මේ يعني ඒ අරමුණේ බැස ගන්නා ස්වභාවයකින් තොරව දැන් අපි තුමු නිකන් අරමුණේ බැහැගත්ත කියන්නේ මේක නම් අරමුණ මේක නම් නිකන් බලන ස්වභාවය නාම ස්වභාවය මේක නම් බැහැගෙන වගේ තේන්නේ මුලදී. මේ ටික ටික ටික ටික මේක වෙන්න වෙන්න වෙන්න මේක ලිහිල් වීමක් වෙනවා. ලිහිල් වීමක් වෙනවා. දීලා නිකන් පොඩ්ඩක් මේක ඈත් වෙනවා වගේ. අන්න එතකොට අපිට පුළුවන් මේ මේ දේ දිහා මේ සිද්ධ වෙන ධාතු ලක්ෂණය දිහා නිකන් පැත්තකින් ඉඳගෙන බලන්න. බුදුහාමුදුරු කියන පරතෝ බැල්මක් කියලා හින්න. පරතෝ විදිහට බලනවා කියන්නේ. ඒ කියන්නේ අනුන්ගේ දෙයක් වගේ බලනවා. දැන් මේකෙන් අයින් වුණා. අයින් වෙලා නිකන් බොහොම සාමකාමී දැන් අර තරම් ඉස්සර බලන් නිකන් ඝර්ෂණයක් නැහැ. නිකන් මේ දැනීමක් ලොකුවට නැහැ. නැත්තේත් නැහැ. හොඳට තේරෙනවා. හැබැයි බැස ගැනීමක් නැහැ. බැස ගැනීම නැතුව බලාගෙන යනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලාගෙන යනවා. කය ඔහේ යනවා. අපි ඔහොම සාමකාමීව හොඳට බල බලා බල බලා යනවා. ඕක ඉතින් කාලයක් ওই විදිහටත් යන්න තියෙනවා. ඔව්. ඔහොම ඔහොම කරගෙන යන්න. කිසි මේ ප්‍රශ්නයක් නැහැ. අතන විතරයි හැදෙන්න තියෙන්නේ. මේ මේ ආනාපාන සතියෙන් ඇවිල්ලා අර විදිහට හොඳට ප්‍රීතිය එන්න ගත්තාම හුඟා දුරට වර්ධනය වෙන්න කලින් තමන්ගේ පාලිත මට්ටමේ තියෙනකොට හොඳට ඒ දිහා බලන්න ගන්නවා. ඒක ඒකෙන් ඉගෙන ගන්න පටන් ගන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම වසර 7ක් පමණ කාලයක සිට භාවනාව කරමි. එෙහිදී මූලික කමඨහන වශයෙන් ආනාපාන සති භාවනාව වඩමි. හුස්ම රැල්ලට හිත තබනවා සමග බොහෝ වාරවල සමාධිගත වේ. ඉන්පසු කයට හිත යොදවමි. හිත යොදවූ සැනින් කය තුල කම්පන චංචල ඇතිවි මුළු කයම දෙදරා යන ගතියක් ඇතිවි. මේ අතර හිස තද ගතියෙන් යුක්තය. ටික වේලාවකින් කය මට දැනෙන්නේ නැති තත්ත්වයකි. මෙසේ සිටින විට සැහැල්ලු බවක් ඇති වී ප්‍රභාස්වර ආලෝකයක් ඉදිරියෙන් මතුවී සිත කය ප්‍රීතියටපත් වේ. නමුත් එයට ඇල්මක් නැත. මාහි අනිත්‍යතාවය දන්නා නිසායි. සමහර අවස්ථාවල ආලෝකයේ දුර්වලන ස්වභාවයක් ගනී. ඒ තුලට මා ඇදී යන ගතියක් දැනේ. මෙහිදී මා ඒ දෙසට සිත යොමු නොකොට කයට සිත යෙදුවෙමි. මෙසේ පැයක් පමණ සිතට සිතුවිලි නොපැමිණේ අතර අවකාශයේ දෙස පමණක් බලා සිටිමි. පසුව පැයක් පමණ ගිය ගිය පසු නැවත කම්පන චංචල පෙර පරිදි ඇතිවේ. ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. හරි. මේ කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ඒක ඉල්ලා තියෙනවා සායන්නාස උසාවියට කනරන්න එපා. හරි එහෙනම් සක්මන් භාවනාවත් කියන්නකෝ බලන්න. සක්මන දෙපා වල ස්පර්ශයට සිත තබා ඇවිදිනවා. ක්‍රමක්‍රමින් ඒ ස්පර්ශයේ පමණි කයක් ඇතැයි නොදෙනි. සතිමත්ය. එච්චරයි. කයක් පමණ සතිමත්ය. ඉන්නේ ටිකක් කියන්නේ මේ කතා කරන්න ඕන අවධියක ඉන්නේ. ඒ හින්දා මේ ඔව් ඒක තමයි. ගේන්න වෙනවා. <laughs> කෙසේ නමුත් මම ඉතින් පොදුවේ කියන්නම් මේ මම පොඩ්ඩක් ආයෙත් පරයන්ක කොටසේ පොඩ්ඩක් කියන්න අගහරිය වගේ. අර ආලෝකය. නෑ එතන නම් හරි. දැන් මෙහෙමයි. ඔව්. දුර්වර්ණ ස්වභාවයක් ගනි. ඒ තුලට මා ඇදී යන ගතියක් දැනි. මිහිදී මා ඒ දෙසට සිත යොමු නොකොට කයට සිත යෙදුවෙමි. මිසේ පැයක් පමණ සිතට සිතුවිලි නොපැමිණි අතර අවකාශයේ දෙස පමණක් බලා සිටිමි. පසුව පැයක් පමණ ගිය පසු නැවත කම්පන චංචල පෙර පරිදි ඇතිවේ. හොඳයි. අපි තුමු දැන් ඕක ගියාට පස්සේ දැන් ඇතම් කෙනෙකුට හොඳට ඒ කියන්නේ මේක කම්පන චංචල ස්වභාවයන් බලබලා ඉඳද්දී හිත එකඟ භාවය හරහා ඔය වගේ ආලෝක ස්වභාවයක් එන්නත් පුළුවන්. එතකොට අපි මේක අතහැරලා ඒක දිහා බලන්න ගියොත් අපි දැන් මේ ආලෝකය කියන නිමිත්තක් හරහා තමයි ඊළඟට යන්නේ. ඊට පස්සේ ඔන්න සමත පැත්තකින් සමාධියක් පැත්තකට යන්න පුළුවන්. ඉතින් මේ කළා තියෙන වැඩේ හරි. ඒ පැත්තට ඉතින් යන්න ඕන නම් ඉන්නත් පුළුවන්. වරදක් නැහැ. හැබැයි ඉතින් විපස්සනාව තමයි දැන් අපි ප්‍රමුඛත්වයේ දීලා කරගෙන යන්නේ. ඒ නිසා දැන් මේ කළා තියෙන විදිහට ඒ ගැන අවධානය මේ ඇතිවෙච්ච ආලෝකයට අවධානය යොමු කරන්නේ නැතුව මේ දැනෙන දෙයකටම යොදන එක හොඳයි. එතකොට කෙලින්ම අපි කම්පන චංචල ස්වභාවයන් හරහා ධාතු මනසිකාරයක තමයි යෙදෙන්නේ. ඊළඟට ධාතු මනසිකාරයේ මේක යෙදෙද්දී ඔන්න බලබලා බලබලා හිටියා. දැන් ඊට පස්සේ කියනවා මේ ඒව නිකන් නොපෙනී ගියා කියලා. නේද? ගියා කියලා කියලා ඊට පස්සේ පැයක් විතර ගියාලු මොකක්වත් නැතුව. ඉතින් ඔය හරියේදී ටිකක් ඉතින් ඇත්තටම කතා කරන්න වෙනවා. මොකද මේක කොච්චර කාලයක් ගියා කරලා තියනවද කියලා කියනවද? අවුරුදු 7ක පමණ කාලයක්. අවුරුදු 7ක්. ආ රයිට්. එහෙමනම් අපි තමු දැන් ওই විදිහට මේ අපි බලබලා හිටියා බලබලන් හිටියට පස්සේ සම්පූර්ණ නිස්කලංක වෙනවනේ. ඒ වුණාට පස්සේ ඒ ස්වභාවය දැන් පැයක් ඉන්න පුළුවන්ලුනේ. හැම හැම දැන් මේක ප්‍රශ්න වහන්න වෙනවා ඉතින්. හැම පරයන්කේම පැයක් ඉන්න පුළුවන්ද? හුඟා ප්‍රශ්න අහන්න ඕනේ මේ අහලා තමයි ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ මේ මේ කොටස් මේ ටික පරිස්සමෙන් යන්න තියෙනවා. තමන්ගේ අත්දැකීම් විස්තර කර කර තමයි යන්න තියෙන්නේ. ඉතින් අනිත් එක මෙතනදී අපි ඉදිරිපත් වෙන්න බිය යුතු නැහැ. මොකද මේ තත්ත්වයන් අත්දකින්න පිරිස් මෙතන ඉන්නවා. දැන් ඊයේත් අර මෑණි කෙනෙක් එහෙම කතා කළේ. ඉතින් මේක මේ අපිට විතරක් ආවෙනික වෙච්ච දෙයක් නෙමෙයි. ඕන තරම් යෝගීන් මේ මට්ටම් වල ඉන්නවා. ඒ නිසා මම ආරාධනා කරනවා හෙට ඉදිරිපත් වෙන්න කියලා. අද දැන් එපා. අද ඕනේ නැහැ. හෙට ඉදිරිපත් වෙන්න කියලා මේ මම ආරාධනා කරනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර ගණනාවක සිට භාවනා වැඩසටහන් වලට සහභාගී වුනිමි. නිස්සරණ වණේ පසුගිය දෙසැම්බර් මාස 5 වෙනි මාස 5 වෙනි මාස දින 5ක වැඩසටහනකට සහභාගී වුනිමි. නිවසේදීත් හැකි සෑම අවස්ථාවකම පර්යංකයට යොමු වුනිමි. ආනාපාන සතිය වැඩිීමේදී මට නාසිකාග්‍රේ හොඳින් සිහිය පිහිටුවා ගත හැක. නාසයේ වම් පසින් වැඩි වේලාවකුත් දකුණු පසින් ටික වේලාවකුත් මාරුවෙන් මාරුවට වාතය ඇතුළු වන පිටවන බව හොඳින් දැනේ. සමහර අවස්ථාවලදී මගේ මුළු සිරුරේම වරහන් ඇතුලේ ඇඟිලි තුඩු දක්වාම වාතයේ ගමන් කරන බව දැනේ. ඒ වගේම ඉරියව්ව වෙනස් නොකොට දැඩි අදිස්ථානයකින් පරයන්කේ සිටියත් බෙල්ල ප්‍රදේශයට මුහුණට අත්වලට උල් කටු වලින් අනින්නාක් මෙන් දැනේ. දණෙහි සහ කෙන්ද දැඩි වේදනාවකට ලක්වේ. වේදනාව මෙනෙහි කිරීමේදී සමහර වේලාවකදී නැති වී ගියත් සමහර වේලාවලදී පාදයේ දිග හරින්නට සිටේ. ඒ අවස්ථාවලදී නැවත සතිය පිහිටුවා ගැනීම අපහසුය. උපදේශ පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන වේලාවට පියවර කීපයක් ස්පර්ශයට යොමු වුණත් සිත වරින් වර විසිරී යන බව දැනේ. සක්මන් කිරීමේ අපහසුතාවයක් නැත. සිත විසිරී නොයන්නට කුමක් කළ යුතුද ගෞරවයෙන් උපදෙස් පතමි ඔබ වහන්සේට නිවන් ලැබේවා. හොඳයි. සක්මන ගැන අපි ඉතින් මුලින් කිව්වොත් සක්මන ඉතින් පොඩ්ඩක් මුලදී අමාරු වගේත් වගේ තේරෙනවා මොකද අපි S2ත් අරගෙන ඉන්න පරිසරයත් ටිකක් විවෘත පරිසරයක්. ඒ නිසා සක්මන ටිකක් අභියෝගශීලී මුලදී. හැබැයි ඕක කාලයක් එදෙනකොට සක්මනට ලොකු කැමැත්තක් ඇති මුලදී තින් සක්මණෙන් ප්‍රයෝජනෙ ගන්න නම් අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරාට වරදක් නැහැ. අපි හොඳට වම් පාදයේ පොළවේ වදිනකොට ඒ වදින මොහොතේදී හොඳට අවධානයෙන් අවධානයෙන් ඒ දිහා බලන්න බලනවත් එක්කම හිතින් මෙනෙහි කිරීමක් කරන්න අපි තුමු වම වම් පාදේ නම් වදින්නේ වම කියලා මෙනෙහි කරන්න. ඊළඟට දකුණු පාදයේ වදින වෙලාවෙදිත් ඒ වදින අවස්ථාවේදී දකුණ කියලා මෙනෙහි කරනවා. හිතින් නෝට් කරනවා. නැත්නම් ලේබල් කරනවා. ඊළඟට ආයි වම් පාදයේ පොළවේ වදිනකොටත් ආයි වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වදින කොටත් දකුණ කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීම හරහා අපිට පුළුවන් අර හුඟාක් බාහිරට දුවන ගතිය අඩු කළා අපේ අර හිතේ තියෙන අපිටම ශක්තියක් කියලා ඒ මුළු ශක්තියම මේ කය අත්දකින අත්දැකීමට කයෙන් අපිට දෙන තොරතුරට හොඳට යොමු කරන්න අවස්ථාව තියෙනවා. නිසා මෙනෙහි කිරීම පාවිච්චි කිරීමෙන් අපිට සෑහෙන්න හිත පිට යන එක වළක්ව ගන්න පුළුවන්. ඊට හිත පිට ගියත් ඒක ලොකුවට කරදරයක් විදිහට සලකන්න එපා. ටිකක් වෙලා හිත පිට ගිහිල්ලා පැවතුනාට පස්සේ ඕක නැවත එනවා. නැත්තම් මතක් වෙනවා තමන් මේ භාවනාවක් කරන්නේ තියෙන්නේ නැත්තම් සක්මන් කරන්නේ මේ වෙලාවේ කරන්නේ තියෙන්නේ කියන එක මතක් වෙනවා. මතක් වුණාට පස්සේ අර මෙච්ච දේ ගැන මේ පසුතැවෙන්නේ නැතුව දැන් මේ අවස්ථාවේදී අපිටම දකුණු පාදේ නම් පොළවේ ස්පර්ශ වෙලා තියෙන්නේ මේ දැන් දකුණයි තියෙන්නේ කියලා එතන ඉඳන්ම යන්න මුකුක්ම නොවුනා වගේ. එතකොට අපි අලුතෙන් මේ වෙච්ච දේ ගැන පසුතැවිලා කෙලස් ඇති කරගන්නේ නැහැ. හිත විසිරෝ ගන්නෑ. ඒ වෙනුවට වෙච්ච දේ වුණා. දැන් නැවතත් මට සතිය පිහිටියා. පිහිටියා කියලා තේරුම් අරගෙන ඒ ගැන සතුටු වෙලා මේක යන්නයි තියෙන්නේ. මොකද අපි ඉතින් සාමාන්‍යයෙන් අපි සතිමත් වෙන්නේ නැතුව අපි තුමු භාවනාවක් නොකරන කාලෙදී ඉතින් අපි සාමාන්‍යයෙන් පැය ගණන් තිස්සේ ඉතින් කල්පනාවල নিমগ্ন වෙලා අතරමං වෙලා ඉන්නේ. ඉතින් ඊට සාපේක්ෂව දැන් හිත ටිකක් හරි අපි තුමු විනාඩි 5කින් ඔන්න එනවා. නැත්තම් විනාඩි 5කින් අපිට මතක් වෙනවා. දැන් මේ සක්මනට එන්න ඕනේ කියලා. දැනෙන අරමුණට එන්න ඕනේ කියලා. ඒකත් ලොකු දෙයක්. ඊට පස්සේ ඉතින් ඇත්තටම කාලයක් යනකොට මේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අර විනාඩි 5ක් අතරමං වෙලා හිටිය කාලපරාසය අඩු වෙලා ඔන්න විනාඩි 4කදී මතක් වෙනවා. කාලයක් යනකොට විනාඩි 3කදී මතක් වෙනවා. කාලයක් යනකොට විනාඩි 2කදී මතක් වෙනවා. ඔන්න ඔය වගේ අර අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය එන්නෙන් ටික ටික ටික අඩු වෙනවා. නිසා ටික ටික තමයි ඉතින් මේක යන්න තියෙන්නේ. ඉතින් එක පාටම අපිට මේ හිත අල්ලලා බැඳලා මේක තියාගන්න බෑ. ඒකට කරන උපක්‍රමයක් වශයෙන් තමයි අර මෙනෙහි කිරීම පාවිච්චි කරන්නේ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදීත් අපි දුමු හොඳට මේක බලබල ඉඳද්දි ආනාපාන සතිය කර කර ඉඳද්දි කයේ ටිකක් වේදනාවන් එනවා නම් තාම වේදනාවන් වලට හිත යොමු කළා වේදනාවන් දිහා මධ්‍යස්තව බලන්න තරම් දියුණු වෙලා නැහැ. ඒ නිසා දැනට ඉරියව්ව මාරු කළා මේ කයේ පහසුව ගන්න. ඉරියව්වේ පහසුව ගන්න. ඒ නිසා ආනාපාන සතිය කර කර ඉන්නවා. අපි හිතමු කායික වශයෙන් ඔන්න දණහිස රිදෙනවා කියලා පැය විනාඩි 20කට විතර පස්සේ. ඕන්නම් පොඩ්ඩක් මද වශයෙන් මේ ඉරියව්ව සකස් කරගන්න අවධානය ආනාපාන සතියේම පවත්වමින්. එතකොට මේ ඉරියව්ව සකස් කිරීම හරහා ආනාපාන සතියට කරගෙන ගිය භාවනාවට ලොකු කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ ඉරියව්ව වෙනස් කරගත්තා ඒ හරහා ඔන්න නැවතත් පහසුවක් ඇති වුණා. ඔන්න අපිට අර කරගෙන හිටිය වැඩේ දිගට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් මේ ආනාපාන සතියේ තිවිච්ච අවධානය අර ඉරියව මාරු කිරීමට යොමු කළා බොහොම සාවධානව නැත්තම් සෙමින් ඉරියව මාරු කළා මාරු කරාට පස්සේ නැවතත් ඔන්න අපි තුමු තිබිච්චේ දැඩි වේදනාව දුරු වෙනවා දුරුනාට පස්සේ නැවතත් ආනාපාන සතියට එන්න මේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් කෙසේ නමුත් වැදගත් වෙන්නේ වැඩි වෙලාවක් මේ මූල කමඨහනේ ඉන්න එක. ආනාපාන සතියේ නම් මූල කමඨහන ඒකේ වැඩි වෙලාවක් ඉන්න එකයි තියෙන්නේ. මෙතෙන්දී උනත් හිත පිට යනවා නම් ඒකෙත් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. හුස්ම ගන්නවා පිට කරනවා කියලා වගේ මෙනෙහි කිරීමක් නැත්නම් 1යි 2යි ඉන් අවුට් හරි මොකක් හරි කමක් නැහැ. මෙනෙහි කිරීමක් පාවිච්චි කළා මේ ඒ අරමුණේම හිත පොඩ්ඩක් පවත්වන්න ගලන්න. එතෙන්දිත් හිත පිට ගියොත් ආයිත් අර වගේමයි සක්මනේදී වගේමයි ආයිත් එයා මතක් වුණා නම් මේ වෙලාවේ දැන් හුස්ම දිහා බලන්නයි තියෙන්නේ කියලා මතක් වුණා නම් එතෙන් පටන් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. කාලයක් යනවා. මේකට කාලයක් දෙන්න එක පාට මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් කාලයක් යන හින්දාම තමයි ඉතින් අපි මේ වගේ මහන්සි වෙලා සිල් රැකගෙන වෙනම තැන් තෝරාගෙන මේ දේ කරන්නේ. ඒ නිසා කාලයක් ගියාට වරදක් නැහැ. මේ සතිය දියුණු කරන්න පටන් ගන්න. මුලදී ඇත්තටම හරිම කියන්නේ මේ හරිම හෙමින් තමයි මේක වර්ධනය වෙන්නේ. ඒක එහෙම්මම තමයි. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතියේ සිටින විට හුස්ම නොදැනී ගොස් ශරීරයද නොදැනී පාවෙන්නක් මෙන් දැනේ. සිත තුල ලොකු ප්‍රීතියක්ද දැනේ. එයද ටිකින් ටික නැති වී ගොස් ශරීරයේ කොටසක් ගැලවී යන බවට පත්වේ. ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව ඒවාට සිත යොමු නොකොට සිත දේශ දලමින් සිටිනා විට සිතුවිලි ගලාගෙන යන ස්වභාවයක් පමණක් පෙනේ. ඒවාද ඇති වෙමින් නැති වෙමින් යන බවක් ප්‍රකට වේ. ඉන් එහාට කිසිවක් ප්‍රකට නොවේ. මේ කරගෙන යන විදිය නිවැරදිද ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. හොඳයි. ඒක කාගේද කියලා කියන්න පුළුවන්ද? ඔව්. මේ හරි. දෙන්න මේ මයික් එක චුට්ටක් දෙන්න. හොඳයි. දරුවන් සන්නයි. මීට කලින් මම කිව්වද කෙලින්ම හිත දිහා බලන්න කියලා එතෙන්ට ආවට පස්සේ. එහෙම. කිව්වා. ඒ කියන්නේ දැන් කොච්චර කාලයක් විතර ගිහිල්ලා තියෙනවද? කාලේ මේ භාවනා කරලා තියෙනවද? ගිය අවුරුද්ද තමයි මම මෙහෙට ආවේ. ඔව්. ඊට පස්සේ තමයි දිගට කරගෙන ඔව්. දැන් හිත දිහා බලන්න ගියාම මුලා වෙන ගතියක් තියෙනවද? නැත්නම් බැලුවාම මේවා කියන්නේ මේවා ඇති වෙලා නැති වෙලා යන හැටි තේරෙනවද? බලන්න බලන්න ගිහිල්ලා මුලා වෙන ගතියක් නැද්ද දැන්? එහෙම නෑ. හොඳයි. ආනාපාන සතියෙන් යන්නේ. ආනාපාන සතියෙන් ගියා. ඊට පස්සේ ක්‍රමානුකූලව හිත ආනාපාන සතිය ඒ කියන්නේ හිතට නැඹුරු වෙලා හිතේ ඇති වෙන්නේ මොනවද කියලා බලනවා. එහෙම. ම්ම් මොනවද තේරුනේ එතකොට? හිතේ සිතුවිලි ගලාගෙන යනවා විතරක් පේනවා. ඔව්. දිගටම දිගටම සිතුවිලි එනවද? දිගටම යනවා. දිගටම එනවා. දිගටම එනවා. හැබැයි මේ අහුවෙන්නේ නැතුව එන එන දිහා බලාගෙන ඉන්න පුළුවන්. එහෙමයි. හොඳයි. මේ සිතුවිලි හැම එකක් ගානෙම හොඳට නිකන් ඇමිනි මේ මේ කනෙක්ට් වෙලාද තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ හරියටම එකක් පස්සේ එකක් එකක් පස්සේ එකක් එකක් පස්සේ ගානටම තියෙනවද නැත්නම් ඒ අතර නිකන් හිඩස් එහෙමත් තියෙනවද කොහොමද තේරුනේ දිගටම යන්නේ නැහැ ඔව් එකකින් එකට එකකින් එකට වෙනස් වෙනස් වෙනස් වෙනස් තියෙනවා එක එක දැන් සිතුවිලි වර්ග එහෙමත් තේරෙනවද දැන් වෙන්නේ ඔන්න මේ වෙලාවේදී ඔන්න රාගසිතක් මේ වෙලාවේදී දේශසිතක් මේ වෙලාවේදී විසිරිච්ච සිතක් මේ වෙලාවේදී හොඳට එකඟ වෙච්ච සිතක් ඒ වගේ තේරෙනවද? එහෙම තේරෙනවා. හොඳයි. ඒ වෙලාවේ බලන්න පුළුවන්ද ඔන්න අපිටම දැන් ඔන්න දේශසිතක් තියෙනවා. පොඩ්ඩක් නිකන් ගැටෙච්ච සිතක් කියලා හිතන්න. ඒ වෙලාවේදී මේක මුලින් තිබුණ නෑ එහෙම එකක්. ඔන්න දැන් එහෙම එකක් හටගත්තා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් පැවතුණා. ඔන්න ඒක නැතිලා ගියා. එහෙම ඒකේ ඒ ඒ තේ තේරෙනවද? එහෙම අහුන් නැද්ද? එහෙම බලාගෙන යනකොට හිත යොදලා බලනකොට එහෙම තේරෙනවා. දැන් හිත යොදලා එහෙම බලන්න. දැන් ඔය චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ කියනවානේ. නැත්තම් චිත්තානුපස්සනාවේදී කියන්නේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කොටසක් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා ආයි මේ අනුප්පන්නං වා ව්‍යාපාදස්ස uppādō hoti sancapajānāti ඊළඟට uppannassa vyapadassa pahino hoti tancha pajanati. ඔය විදිහට විස්තර කරනවානේ. ඒ විදිහට තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා දැන් මේ එකේ මේ මට්ටමේදී අහුවෙන ගතියක් නැත්තම් තව පොඩ්ඩක් මේක විස්තර බලන්න ගන්න. දැන් මේ සිතුවිල්ලෙම ඔන්න මුලින් තිබුණේ නැහැ. එහෙම ව්‍යාපාදයක් ගැටීමක් මුකුත් තිබුණේ නැහැ. හැබැයි ඔන්න ඔන්න එකක් පටන් ගත්තා. ඔන්න ඒක පොඩ්ඩක් පවතිනවා. ඔන්න ඒක වෙනස් වෙනවා. ඒක නැතිලා ගියා. ඊට පස්සේ ඔන්න තව එකක් පටන් ගන්නවා. ඒකත් ඔන්න වෙනස් වුණා. ඔන්න නැතිලා ගියා. ඊට පස්සේ මේ මුලින් තිබුණේ නැහැ හැබැයි. කියලා අර ඒ වගේ පොඩ්ඩක් මේවා බලමින් ටික හිත නිකන් හිත නිකන් මේවා ගැන يعني අපි නිකන් මේකෙන් සිතුවිලි පාවිච්චි කරනවා අපි මේකෙන් ඉගෙන ගන්න. ඔව්. එහෙම එහෙම බලබලා ඉන්න බලබලා ඉඳලා අපි තමු සිතුවිලි ටිකක් ඔන්න එකක් ආවා ගියා එකක් ආවා ගියා. ඊට පස්සේ නිකන් එකක් ආවේ නැත්තම් නිකන් හිඩසක් වගේ දෙනවා නම් ඒකත් හොඳට නිකන් දැනුවත්ව ඉන්න. එහෙම අත්දැකලා තියෙනවද? එහෙම. ඒ කියන්නේ දිගටම කොච්චර වෙලාවක් එහෙම ඉඳලා තියනවද? පැයක්. පැයක් ඉඳලා තියනවද? ඒ කියන්නේ සිතුවිල්ලක් නැතුවද? සිතුවිලිත් එක්ක සම සිතුවිලි නැතුව පැය භාගයක් වගේ ඉඳලා තියනවා. දැන් වර්තමානයේදී මොකද තත්ත්වේ? අදත් මෙහෙම කරන්න පුළුවන්. මේ මට්ටමට එනවද? පැය භාගයක් ඉන්න පුළුවන්ද? සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී කරගෙන යනකොට තද ගතිය දේවල් දැනෙනවා. ඊට පස්සේ සිත සංසුන් වෙනවා. මුකුත් වෙන්නේ නිකන් පාවෙනවා වගේ කකුල් දෙක දැනෙනවා. දැනෙනවා. ඒ කියන්නේ මුලදී හොඳට මේවා විස්තර බලමින් කරාද? එහෙම. ඒ කියන්නේ කියන්නේ අපි දැන් පාදයේ ස්පර්ශ වෙනවානේ ස්පර්ශ වේදී දැනෙනවානේ එක එක දේවල් ඒවා හොඳට බලමින් දැක ගනිමින් මේවා විස්තර බලමින් කාලයක් තිස්සේ කරාද? විස්තර බලමින් එහෙම කරේ නැද්ද? ටිකට කළා නෑ. දැන් දැන් විස්තර බලන්න බැරිද? ඒ කියන්නේ බලන්න ගියොත් වෙහෙසයිද? බලන්න පොඩක් බලන්න එකක්. ඒ කියන්නේ දැන් මේ දැනටත් මේවා විස්තර يعني තේරෙනවා. අපි තද ගති තියෙනවා, බුරුල් ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා. පොඩක් බලන්න හිත හිත ඒවට නංවලා. ඒ ඒවැට ඒවැයි මොකද වෙන්නේ? මේ ඒවැත් තියෙනවා, ඔය වගේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒවත් ඒ විදිහට බලන්න. ඒවා බලන්න හිත කිසිම අකමැත්තක් නැත්නම් ඒකට හිත යොදන එක දැන් මම මේ කියන්නේ හැබැයි ඇතම් වෙලාවට අපි හරි කම්මැලිනේ ඔය බලන්න. ඊට වඩා කැමති ඔහේ ඉන්න. ඒක නෙමෙයි. ඒ ඒ ඒකට ඒවි මේක බැලුවට පස්සේ. ඒ හින්දා මේ හිත නිකන් අර කම්මැලිකමකින් යන එක නෙමෙයි වෙන්න ඕනේ. මේක බැලීම හරහා හිත අයින් වෙන්න ඕනේ. ඒ හින්දා අපි ඒ මට්ටමට එනවා ඇවිල්ලාද නැත්නම් ඇත්ත වශයෙන් නිකන් කම්මැලි කමර නිකන් ඉන්නවාද කියන එක පොඩ්ඩක් තමන්ම තමයි බලන්න තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මේ අරමුණු හැම එකටම හොඳට හිත නංවමින් ඒවා ඒවා ගැන ඒවැය තියෙන්නේ පොදු ලක්ෂණයක්. ඒවැය තියෙන ඇතිවීමක් නැතිවීමක්. ඒවැය තියෙන අනිත්‍ය ස්වභාවයක් කියන එක හොඳට විතර කාවදින විදිහට මේ ඒ කියන්නේ කාවදින්නේ මේක බැලීමෙන්මයි. මේවා බලලාමයි තමයි හිත තේරුම් ගන්නෙ. නිසා ඒවා හොඳට තව ටිකක් බලන්න. ඒවා බලබලා බලබලා යද්දි හිත මේ ස්වාභාවිකවම ඊට පස්සේ අර වගේ නිකන් පායනවා වගේ ගතියට ආවොත් ඒකේ වරදක් නැහැ. මුලින් පටන් ගනිද්දී ඒකෙම පටන් ගන්න. පටන් ගනිද්දී හොඳට අපි තුන් පැය භාගයක් ඉස්සේ ඕක බලනවා කියලා. බැලීම හරහා ටික ටික ටික ටික ටික හිත නිකන් අයින් වෙලා වගේ එනවනම් ඒකේ ඉඩ දුන්නට ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් කළා කියන්නකෝ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. බිම වැඩමුළුවට පැමිණීමට පෙර පරයන්ක භාවනාවේදී සිත ශරීරයටගෙන සුළු මොහොතකින් ආස්වාස ප්‍රාස්වාසය දැනේ. ඉන්පසු ශරීරයේ වරක් කුණුසුම්බද වරක් සිසිල්වීද ඇඟ කිලි පොලා යන්නක් මෙන් දැනි සිත හිස් අවකාශයට පැමිණි. මෙම වැඩමුළුවේදී එසේ ශරීරයේ කිලි පොලා යාමක් නැතිව පරියංක භාවනාවට වාඩි වී සුළු මොහොතකින් සිත හිස් අවකාශයක නිමක් කොනක් නැති ලාකහ පාටින් යුත් විශාල අවකාශයට පැමිණි. සිතවිලි කිසිවක් නැතිව සිතෙහි රැඳී ඇති බව දැනේ. සිත මෙම ස්ථානයට ගිය මුල් වතාවේදී එය ආශ්චර්යයක් යැයි සිතුනි. මෙසේ එම ස්ථානයට යන සෑම විටම ඒ ආශ්චර්යයක්සේ සිතේ. එහි රැඳී සිටීමට සිත ප්‍රිය වේ. වේලාව යන බවක් නොදැනේ. මෙසේ වැඩි කාලයක් රැඳී සිටීමට සුදුසුද ඔබ වහන්සේගේ අවවාද ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේ. කාගෙද කියලා කියන්න පුළුවන්ද? මේ හරි ඔහොම ඉන්න මේ මයික් එක ගන්න පුළුවන් මෙතනට. හොඳයි. කොච්චර කාලයක් තිස්සේ මේක අත්දකින්නවද? ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකක් විතර වුණා. අවුරුදු දෙකක් විතර දැන් ඒ කියන්නේ මෙච්චර ගොඩක්ම ওই අවකාශයේ මේ කිසිම මේ රිදිලි ආරෝමයව නැතුව මා අවුරුද්දක් විතර. ඒ කියන්නේ දැන් මුලින් ඉඳන්ම ආවේ මේ විදිහට ඒ කියන්නේ ආනාපාන සතිය හරහා යනවා. එතකොට මේ වගේ ලා කහපාට ස්වභාවයක් එනවා. ඒකට නිකන් තමන් ඇතුළු වෙනවා වගේ තේරෙනවද? ඇතුළු වීමක් වගේ තේරෙනවා, බැස ගැනීමක් වගේ තේරෙනවා. ඊට පස්සේ ඒක තුල හොඳට ඉන්නවා. සාමකාමීව ඉන්නවා. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී පායට සිත යොමු කරලා ඇවිදිනකොට ටික වෙලාවකින් මේ පොළවේ තද ගතිය ඒ ඔක්කොම දැනිලා ටික වෙලාවක් ගියාට පස්සේ වේව්ස් වලින් යනවා වගේ තේරෙනවා නිකන්. ඔව්. එහෙම යනවා. හොඳයි. ඉඳගෙන ඉන්න භාවනාවේදී දැන් අර මේ කොච්චර විතර වෙලා ගියාට පස්සේ දානාපාන සතිය කොච්චර යෙදුනට පස්සේද අර අරකට බැසගත්තා වගේ වෙන්නේ? වැඩි වෙලා යන්නේ ඉස්සෙල්ලා වෙනවද? පැය කාලකින් වගේ වෙනවද? පැය කාලකින් වගේ වෙනවා. එහෙනම් පැය කාලක් යන්න කලින් හිත ඔකට යන්න නොදී ඉන්න දැන්. දැන් කියන්නේ සෑහෙන කාලයක් දැන් සමාධි පැත්ත දියුණු කරලා තියෙන්නේ. ඔය මට තේරෙන විදිහට දැන් ඇති. මොකද මේ කියන්නේ ඔතන නෙමෙයි යන්න තියෙන්නේ. ඕකත් සමත සමාධියක් ඕක වරදක් නැහැ. ඊට වඩා දැන් අපි ප්‍රමුඛත්වයක් දීලා මූලිකත්වයක් දීලා විපස්සනා පැත්තට යමු. දැන් අපි තුමු විනාඩි 5ක් ආනාපාන සතිය කරන්න. ඒ ඇතිවීමට හිතෙන්නේ. විනාඩි 5ක් දාලා ආනාපාන සතිය කරා හිතේ එකඟ භාවය හදාගත්තා. ඊට පස්සේ කෙලින්ම අර දැන් කලිනුත් මම විස්තර කරේ ස්පර්ශ ස්ථාන ස්පර්ශ ස්ථාන වලට යොදන්න. යොදලා හොඳට ඉඳදී දැන් අර හැදිච්ච එකඟ භාවය අනිවාර්යෙන් උතෙන්ට එනවා. දැන් හොඳට කාලයක් තිස්සේ ඕක එක තැන බලන් ඉඳලත් මේ හැකියාව තියෙනවනේ. ඒ නිසා අපි මේ උණුසුම් ගතියක් දැන් දැනෙනවා අත් දෙකේ. ස්පර්ශන තැන. එතන හොඳට අවධානය තියාගෙන ඉන්නකොට දැන් ආනාපාන සතිය පොඩි වෙලාවක් වැඩුවත් මෙතනට මෙතන දැන් බලන් ඉන්නවානේ. මෙතන බලන් ඉඳීම නිසා අර හැදිච්ච සමාධිය දැන් මෙතෙන්ට ඇවිල්ලා يعني මෙතන කහපාට එළියක් එන එකක් නැහැ. නමුත් අර්ථනින් හැදිච්ච එකඟ භාවය දැන් මෙතෙන්ට ඒවි. ඒලා හොඳට මේක දිහා හොඳට නැවතිලා වගේ බලන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවා දැන්. දැන් හොඳට එතන දිහා බලන් ඉන්න. ඊට අපි තව තැනක් තෝරගන්නවා. එතනත් අවධානය යොමු කරනවා. එතනත් හොඳට බලන් ඉන්නවා. තව තැනක් යොමු කරනවා බලන් ඉන්නවා. තව තැනක් යොමු කරනවා බලන් ඉන්නවා. දැන් මේ විදිහට හොඳට කය පුරාම හිත යොදවමින් බලන් ඉන්නවා. යොදවනවා බලන් ඉන්නවා. යොදවනවා බලන් ඉන්නවා. මේ විදිහට මේ කරන්න පටන් ගන්න. මේ මේකත් ඉතින් කාලයක් හැබැයි කරන්න වෙනවා. කරන්න වෙනවා. හැබැයි ආයි අරකට යන්න දෙන්න එපා දැන්. දැන් එතන හිටියා කියලා වර්තමාන වශයෙන් සෝයක් විතරයි තියෙන්නේ. එතනින් ඒක ත්‍රිලක්ෂණය ප්‍රමාණව වැටහීමක්වත් නින් එහාට බුදුරජාන් වහන්සේ පෙන්වන විපස්සනා වැඩිවීමක්වත් ඒ තරම් වෙන්නේ නැහැ. සා දැන් අපි මේ පැතර යමු වෙන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. පෙරවන් සන්නයි. අවසාන ප්‍රශ්නය. ඔව්. වන්දනීය පූජනීය පින්වත් ස්වාමින් වහන්සේ. ඊයේ රාත්‍රියේ සක්මන් භාවනාවේදී සතිමත්ව පරයන්කේ වෙත පැමිණ සතියෙන් වාඩි වී කය නොසෙල්වන ලෙස තබාගෙන බලා සිටීමි. ඉබේ සිදුවෙන හුස්ම රැල්ලේ සීතල හා උණුසුම් බව හා නාසිකාග්‍රේ හැපෙන තැන් හා හුස්ම ගැනීමේදී බඩ පිම්වීමත් හෙලීමේදී හැකිලෙන ආකාරයත් බලමින් සිටීමි. ගොරෝසුව දැනුණු හුස්ම රැල්ල සියුම්ව දැනී නොදැනී ගිය අතර පිම්බීම හැකිලිම ගොරෝසු බව නැතිව සියුම්ව තිබියදී නොදැනී ගියා. කය තදවීමත් හා පපුවේ ශබ්දය නොදැනුනි. පසුව පිටුපසට නවා තිබූ පාදවල වේදනාවක් නොතිබුනි. කය ඇති බව සිතුනද රූප වශයෙන් නොදැක් නොදැනී කයේ සිදුවෙන ක්‍රියාවලිය විමසින්ලෙන් බලා සිටින විට දකුණු කකුලේ දන හිස සිට උඩු අතට වේදනාව ඇතිවිය. ඒ දෙස බලා සිටියේදී විනාඩි කිහිපයකින් සංසිඳී පිටේ දකුණු පැත්තෙන් දැඩි වේදනාවක් ඇතිවිය. ඒද හොඳින් බැලුවෙමි. පසුව ඍජු ඇති කය සෙමින් කරකැවි වෙලෙමින් බැඳී තද වී තිබින. හුස්ම ගැනීමක්ද නැත. පපුව පසුව වම් කකුලේ වේදනාවක් ඇති වුණා. එයද සංසිඳී ගියා. මේ අවස්ථාවේ වෙනත් අරමුණු වලට සිත ගියේ නැත. සිතුවිලි පහළ වූයේ නැත. මා නැවතත් කය දෙස බලා සිටියත් කයේ ක්‍රියාවලිය සිදු නොවුයෙන් දැස් වසාගෙනම ඉදිරියේ පෙනෙන්නාක් මෙන් බලා සිටියා. මුකුත් නොපෙනුණත් සැහැල්ලුවෙන් බලා පැය කාලකට වඩා සිටියා. තද අඳුරක් තද එලියක් නැත. බලා සිටිය හැක. අහස මෙන්ය. කය සෙලවීමට බැරි බව දැනුනි. දෙයස් ඇර බැලුයෙමි. යෝගින් භාවනා ශාලාවෙන් ඉවත් වී ඇති බව දැනුනි. භාවනාවෙන් මිදුනිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද උදේ පාන්දර සක්මන් කර ඒ සතියෙන්ම පරයන්කේ වෙත පැමිණ තැම්පත් විය. අනතුරුව ආනාපානයේ දෙස බලා සිටියදීම නොදෙනී ගියෙමි. කය තද වී දෙපා හිරි වැටි දෙපා ගල්මෙන් තද විය. කය සෙමින් දෙපැත්තට කරකැවී නතර විය. පසුව වේදනා සිතුවිලි නැතිව අරමුණු නැතිව බලා සිටියා. කොතෙකුත් ශබ්ද ඇසුනද මා ඉදිරියේ බලා සිටියා. කය තැම්පත් ඇතිමුත් හිස් දෙයක් දෙස බලා සිටින කය ඉහළට එසවෙන බව දැනුනි. ඒ දෙස බලා සිටියා. ඒ නොපෙනී ගියා. පසුව කන්දක සිට වැක්කිරෙනවාක් වාගේ අඳුරු පාට වලින් වැක්කිරෙන බව පෙනුනි. එම හැඩ කයේ හැඩයක් නැත. එම හැඩය දෙපැත්තට කරකැවි වරහන් ඇතුලේ සෙමින් නතර විය. නැවතත් කයේ වේදනාවක් මාරුවෙන් මාරුවට පැමිණ සංසිඳී ගියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ 18යි 2යි 4 වෙනි දින හා 5 වෙනි දින උදේ කාලයේ සතිය පිහිටුවා ගැනීමට භාවනාවට භාවනාව සිත තැම්පත් කර ගැනීමට අපහසු විය. සිතට නොයෙක් අරමුණු ආවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවසේදීත් සක්මන හා පරයන්කේ යෙදෙනවා. නිතර නිතර වේදනා විඳගන්නෙමි. එයට අකමැත්තක් නැත. සතිය පිහිටුවා භාවනාව දියුණු කර ගැනීමට කරන වැරදි පහදා දෙන් පහදාදී නිවැරදි මඟ පෙන්වා දෙන ලෙස පුණ්‍ය අනුමෝදනා පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හ්ම් එකක් කියන්න අපි එකපාරටම වේදනාවන් දිහා බලන්න ගියොත් එකඟ වෙච්ච හිත මදි නම් එකඟ භාවය මදි නම් ඒ තරම් ලොකු දෙයක් يعني වේදනාව අහු වෙන්නේ නිකන් එක يعني එක ඒකකයක් වශයෙන්. නමුත් හොඳට ආනාපාන සතියෙන් හිත සෑහෙන එකඟ භාවයක් ඇති කරගත්තා නම් ඊට පස්සේ මේක බලන්න ගියා නම් වෙනසක් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් තමන් පරීක්ෂා කරලා බලන්න ආනාපාන සතියේ කොච්චර මට්ටමකට යනවද කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා මොනදී හොඳට ආස්වාසය තේරෙනවා. හොඳට ප්‍රස්වාසය තේරෙනවා. මේ වගේ ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න පුළුවන්. ඊට කාලයක් ගියාට පස්සේ ඔන්න ආස්වාස දෙකක් අතරක් තියෙන වෙනස තේරෙනවා. ඒ කියන්නේ එක ආස්වාසයක් ඔන්න කලින් ආස්වාසයට සාපේක්ෂව දිගයි නැත්නම් එක ආස්වාසයක් කලින් ආස්වාසයට පස්සේ සාපේක්ෂව කොටයි මේ විදිහට ළඟ තියෙන ආස්වාස දෙකක් අතරත් වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඉතින් ওই තත්ත්වයක් තව ටිකක් බලාගෙන බලාගෙන යනකොට ඔන්න එකඟ වෙනවා තව තව සූක්ෂම වෙනවා ආනාපාන සතිය. තමන්ට දැන් මේ සිද්ධ වෙන්නේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා තේරෙන්නේ නැති තරමටම සූක්ෂම භාවයටපත් වෙනවා. මේ මට්ටමක් වගේ ඇවිල්ලා ඊට පස්සේ නම් වේදනාව බලන්න යන්නේ වරදක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් තමන් බලන්න ආනාපාන සතියේ කොයි තරම් දුර ගිහිල්ලාද වේදනාව බැලීම සඳහා නැඹුරු වෙන්නේ කියන එක පොඩ්ඩක් තමන් තමන්ම යම් තක්සේරුවක් කරගෙන ආනාපාන සතියෙන් සෑහෙන එකඟ භාවයක් ඇති වුණාට පස්සේ ඊට පස්සේ යන්න වේදනාව දිහා බලන්න බලන්නෙත් අර කිව්වා වගේ උපේක්ෂාවෙන්. දැන් ඇත්තටම ඒ ගතිය නම් සෑහෙන මේ දියුණුලා තියෙනවා බව තේරෙනවා. ඉතින් අර එතෙන්දිත් ඇත්තටම කලිනුත් කිව්වා වගේ අපි ටික ටික වේදනාවන් බලන්න බලන්න කලින් අර මගේ කරගත්ත වේදනාව දැන් මගේ දෙයක් නෙමෙයි මේක මේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒක එයාට ඕන විදිහටමයි හැසිරෙන්නේ. ඒක අපිට පාලනයක් නැහැ. මම කැමති වුණාට දුක් වේදනාවකින් ඉක්මනට අත මිදෙන්න. බැලීම හරහා මේ දුක් වේදනාව දුර වෙයි කියලා හිතුණට ඒක වෙන්නේ නැහැ. යා යාට උමනා කාල පරිච්ඡේදය අරගෙන තමයි නැති වෙලා යන්නේ. අපි දුමු සැප වේදනාවක් ඇති වෙනවා. ඒකෙත් අපි දුමු අපි කැමති මේක ටිකක් තව බලබලා ඉන්න. මොකද සැප වේදනාවක් තියෙන්නේ. හැබැයි දන්නේම නැති ඒක අයින් වෙලා යනවා. ඉතින් මේක බලන්න බලන්න හිතේ ඇති වෙන්නේ එක්තරා අන්දමක විරාගී ස්වභාවයක්. දැන් ඔය සුඛං වේදනං වේදේමානෝ විසංයුක්තෝ තං වේදිති කියලා එහෙම දහමේ කියනවා. දැන් මේ මේකෙන් මේක බලන්න බලන්න මේක දැන් මගේ කරගන්න නැතුව මේක මේ හුදු වේදනාවක් තියෙන්නේ. හුදු සැප වේදනාවක්, හුදු දුක් වේදනාවක්, නැත්නම් මධ්‍යස්ත වේදනාවක් කියලා අර වේදනාවෙන් අයින් වෙලා වේදනාව දකින්න පුළුවන් ස්වභාවයක්. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. කලින් නම් අපි හිතන්නේ ඔන්න මම දුක් විඳිනවා, මම සැප විඳිනවා කියලා අපි සාමාන්‍යයෙන් මේ වේදනාවට මමෙක් ආරෝපණය කරලා අපි කතා කරනවා. ඒ විදිහටම අපි හිතනවා පතනවා. නමුත් මේක බලන්න බලන්න බලන්න අපේ අර ඒ තිබිච්ච දැඩිව ග්‍රහණය කරන ස්වභාවය, ඒකෙන් මම ආයනය කරන ස්වභාවය අයින් වෙලා මේකේ මේ වේදනාවක් තියෙන්නේ කියලා අන්න හිතේ එක්තරාන්දමක වේදනාවෙන් අයින් වීමක්, වේදනාවෙන් ඈත් වෙලා වෙනස් වෙලා නැත්නම් වේදනාවෙන් පැත්තකට ගිහිල්ලා වේදනාව වශයෙන් දකින්න පුළුවන් ස්වභාවය ටික ටික වර්ධනය වෙනවා. ඊළඟට තව ඕනනම් බලන්න පුළුවන් මේ වේදනාවන් ඇති වෙලා නැති වෙලා යනවා. අනිච්චානුපස්සී ඊළඟට මේ වේදනාවන් ඊළඟට බලන්න බලන්න මේ ගැන ලොකුවට සැප වේදනාවක් ආවත් මේක මගේ කරගෙන තව ටිකක් තියාගෙන ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒකත් මේ වේදනාවේම ස්වභාවයක් කියලා. අන්න මේ පිළිබඳව උපේක්ෂාවක් වර්ධනය වෙනවා. මේ පිළිබඳව විරාගයක් ඇති වෙනවා. අන්න විරාගානුපස්සී. ඊළඟට මේකෙත් ඕනනම් තව ඊළඟට බලන්න පුළුවන්. මේක ඇති වෙනවා නැති වෙලා යනවා. මේ නැතිවීම දකින්න පුළුවන්. නිරෝධානුපස්සී. මේ විදිහට ඉතින් අර වේදනාවේම විවිධ පැතිකඩ ඔස්සේ බලන්න පුළුවන්. වේදනාවේම විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. කොයි කොයි විදිහට බැලුවත් වරදක් නැහැ. අනිච්චානුපස්සේ විදිහට බලන්න පුළුවන්, විරාගානුපස්සේ විදිහට බලන්න පුළුවන්, නිරෝධානුපස්සේ විදිහට බලන්න පුළුවන්. අන්තිමට ඉතින් මේ වේදනාවන් අල්ලගන්නේ නැහැ. එකක් ආවා ඕකත් ඔන්න හේ ගියදෙන් කියලා අතල්ලා දානවා. ඉතින් පට්නිස්සාගානුපස්සී කියලා බුදුහාඳුරෝ ඔය ඇතම් සූත්‍රය, චූල තණ්හා සංකේ සූත්‍රයේදී හරමේ විස්තර කරන වේදනාවක් ආවා. මේ ඒ කිසිම වේදනාවක් මගේ කරගන්න නැතුව මේක මේ එකකටවත් බහින්න යන්නේ නැතුව ඒක එකක්වත් අල්ලගෙන ග්‍රහණය කරගෙන වැළඳ ගන්න යන්නේ නැතුව මේකට මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය දකිමින් වේදනාව දිහා බල බලා ඉන්නවා. මේක මේ අනිත්‍යයි නේද කියන එක Tamanට තේරෙනවා. අස්පනා පිට ඒගොල්ලෝ හැසිරෙන්නේ මේ විදිහට. අන්න මේක මේක නැති වෙලා යනව නේද කියලා නැතිවීම දිහා බල බලා කටයුත්ත කරනවා. නැත්නම් බල බලා ඒ කියන්නේ වේදනාවට පස්සනාවේ යෙදෙනවා. ඉතින් ඒතකොට නිරෝධානුපස්සී මට්ටමක් දියුණු වෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ හතර ආකාරය වුණත් භාවිතා කරන්න පුළුවන්. අ ඔව් කියන්න. ඔව්. මේ ප්‍රශ්නය මෑණියන්ගේද නෑ නේ හරි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊ වහන්සේ දුන් ප්‍රකාශ කරපු විදිහට මම සක්මනේ පරියන්කේ හිත පීටව ගත්තා. ස්වාමීන් වහන්සේ එතකොට අපි සුඛ වේදනාවක් විඳින්න බෑනේ. මට ඊයේ ඉඳලා මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේත් නිකන් ස්පංච් එකක ඉන්නවා වගේ තමයි පාදේ දැනෙන්නේ. ඉතින් ඒක අපි විඳින්න බෑ. අපි යන බව අඳුර අඳුරා ගැනීමක් විතරයි නේද අපි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. තව එකක් මේ අපි ආනාපාන ඔබ වහන්සේ කිව්වා සිත දිහා බලාගෙන ඉන්න කියලා. එතකොට සිතට එන සිතුවිලි ඒක ඇවිත් යන එක විතරයි නේද බලන්න ඕනේ. ඔව්. ඇත්තටම ඒ කියන්නේ අපි ටිකක් කියන්නේ ඕක වෙන්න වෙන්න ඇත්තටම මේ පොදු ලක්ෂණ තමයි අහුවෙන්නේ. අපි දැන් වේදනාවක් ගත්තත් වේදනාවත් ඇතිලා නැතිලා යනවා. උපාදානකින් තොරව. උපාදානකින් තොරව. දැන් උපාදාන කරොත් තමයි ඒක වැඩි වෙලා පවතින්නේ. අපි අපිනේ පෝෂණය කරන්නේ. එහෙමයි. දැන් සිතුවිලි පැත්තත් ඒකමයි. දැන් අපි ඔන්න රාග සිතුවිල්ලක් එනවා. ඉතින් අපි ඔකට අහු වෙලා අපි ඔක පෝෂණය කරන්න ගත්තොත් එයා වැඩිපුර කාලයක් ඉන්නවා. නිරාමිස සැපේ කියන එක මොකක්ද එතකොට? දැන් නිරාමිස පැත්තක් ඉතින් එක එක විදිහට සලකන්න පුළුවන්. දැන් මේකේ අපිටම මේක ඇති වෙලා නැතිලා යනවා. ඉතින් මේක මේක මේ උදේවය දැකීම හරහාමත් සතුටක් එනවා. උදේවය බුදුහාමුදුරු කියනවනේ ඒක. මේ ඒක යථාභූත ඥානය ඇති වුණා කියලා ඒකද? ඔව්. අමානුෂී රතේ හෝති පස්සතෝ උදයබ්බයන් කියලා හැම ඔය ධම්මපදේ හැම එන්නේ. දැන් මේ මේක මේ ඇතිවීම නැතිවීම සබහායක් තියෙන නැති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. මේක මෙහෙම මේ දිහා බැලීම හරහා සතුටක් එනවා කියනවා. ඒ නිසා ඊළඟට ඊළඟට මේක මෙහෙම බල බලා බල බලා ගිහිල්ලා අපිටම මේ මේ ඇතිවීම නැතිවීම වලින් තොර ස්වභාවයක් තියෙනවා. ඒක අත්දැකලා තියෙනවද? ඒ කියන්නේ අපි තුන් වේදනාවන් දැන් බල බලා යනවනේ. ඒවා ඒවා දැන් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ බලන්ට එපා කියන බෝවන්සි කයගත සතියේ. පිටවන්න එපා කිව්වේ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ නිකන් ඔය ඉස්සභාවයේ තමයි ශරීරය තියෙන්නේ. ඉතින් ඒ බලන වැඩක් නැහැ කිව්වනේ බෝවන්සි. හරි. එහෙම කියන්නේ මම මෙහෙම පැහැදිලි කරගන්නම්. දැන් නවතත් එනවද ඒ විදියට? නෑ පොඩ්ඩක් ඉන්න. දැන් අපි තුමු කායानुපස්සනාවේ යෙදුනා. ඒ හරහා දැන් මේවා තේරුණානේ වේදනාවන් වේදනාවන් ඔස්සේනේ ගියේ. ඒවා බලබලා බලබලා ගියා. ඊට පස්සේ ඒවෙන් දැන් අයින් වෙලා වේදනාවන් වලට හිත යොදන්නේ නැතුව හිත කිසිම අරමුණකට නම්බුරු කරන්නේ නැතුව ඉන්නත් පුළුවන් තත්ත්වයේ තියෙනවද? තියෙනවනේ. එහෙමනම් ඒ පැත්ත අතිශම <laughs> විඳලා ඉවර වුණා. පැය ගණන්. වේදනාවල්. ඔව් ඒක තමයි. වේදනාවන් සෑහෙන අත්දැක්කා. එහෙම නැත්නම් වේදනාවන් හොඳට නිරීක්ෂණය කරා. ඉන්න ඒවත් එක්ක ඉන්න පුළුවන් ශක්තිය දියුණුණා. දිනුනලා අන්තිමට හිත දැන් වේදනාවන් වලින් තොරව ඉන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට ඒ වෙලාවේ හිතේ සිතුවිලි තියෙනවද නැත්නම් හිතත් බොහොම සිතුවිලි වලින් තොරයිද? I expect you them මගේ සමහර විට හිත. I expect you them මගේ ඒ කියන්නේ සිතුවිලි නැහැ කියන එකද? එහෙමයි. සමහර විට නැහැ. සමහර විට තියෙනවා. හරි. මම මෙහෙම කියන්නම් අපි තුමු දැන් පොඩ්ඩක් මෙහෙම පටන් ගන්න පුළුවන් වේදනාවන් දිහාම පොඩ්ඩක් බලන්න වේදනාවන් දිහා පොඩ්ඩක් බලද්දී මේ වේදනාවල් ආපුවාම ඒක තමයි. ආවහම චුට්ටක් වේදනාව දිහා බලන්න. බලලා අපි තුමු එක වේදනාවක් ආව නැති වෙලා යන නැති වෙලා යන ස්වභාවයත් එක්ක ටිකක් හිත පවත්වන්න. මේ Nirodhayat නිරෝධ ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එක දිහා හොඳට බැලද්දි නැතිවීම දිහා හොඳට බලන්න බලන්න බලන්න අපි තුමු එක වේදනාවක් අපි තුමු ඔන්න හොඳට ප්‍රබල එකක් දැනුණා. ඒක හොඳට අපි මේ නැතිවීම දිහා බලාගෙන ගියා. ඔන්න ඒකේ හොඳට තේරුණා. ඒක නැති වෙනා නැති වෙලා ෂය වෙලා ෂය වෙලා ෂය වෙලා බොහොම සියුම් වෙලා සියුම් වෙලා ගියා. ඔන්න වෙන එකක් නැහැ. හොඳට ගැඹුරට වගේ යන්න ගියා. වෙන මොකක්වත් දැන් මේ වේදනාවක් අලුතෙන් ආවේ නැහැ. හොඳට යන් හිත සෑහෙන එකඟ භාවයක් එක්ක කයේ වේදනාවකිනුත් තොරව හිතත් බොහොම සංසුන් හිතේ සිතුවිලි වලිනුත් තොරව ඉන්න පුළුවන් තත්ත්වයක් ගන්න. එහෙමයි. වේදනාව පාවිච්චි කරන්න අර தත්ත්වයට නිකන් බැහැ ගන්න. ඒ කියන්නේ දැන් සිතේ සිතුවිලිත් නැහැ. වේදනාවක් ආපු එකක් දැන් මේ ගියා. ඒකේ වයපක්ෂයේ බැලුවේ. වය හරහා ගිහිල්ලා අතෙන්ට දාගන්න. ඒ කියන්නේ මේ මුකුත් නැති ස්වභාවයකට අවංශේ කියන්නේ වේදනාවක් ආවොත් ආවොත් ඔව් ආවොත් ඒකේ ඒකේ නිරුද්ධ වීම බලන්න. ඒකේ නැතිවීම බලන්න. නැතිවීම හරහා ආයෙත් අතෙන්ට යන්න. කියන්නේ ඇත්තටම වේදනාවන් හරහා වේදනාවේ නිරෝධ නැතිවීම හරහා අතෙන්ට යන්නත් පුළුවන්. ඒ කියන්නේ මුකුත් නැති ස්වභාවයකට යන්නත් පුළුවන්. ඊළඟට සිතුවිලි ඇති වෙලා නැති වෙලා යද්දී ඒ නැතිවීම හරහාත් අතෙන්ට යන්න පුළුවන්. කොහෙන් ගියත් අරමුණු වලින් තොර ස්වභාවයකට හිත නංවන්න පුළුවන්. ඒ ඒ ඒ தත්ත්වය අත්දැකලා තියෙනවා නම් කියන්නේ ඒ தත්ත්වය පවත්වන්න අපි ටිකක් මුලදී මේ මේ උත්සාහ විය යුතුයි. ඉස්සර ඉස්සර පුරුදු නම්. ඒක තමයි. ඔබ වහන්සේට කසින භාවනාවේ නෑ එතෙන්දී යන්න බෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. නෑ. දැන් අවුරුදු 15 20කට උඩ. ඔව්. ඒ කියන්නේ කසින භාවනාවකින් අපි කරන්නේ එක අරමුණක බැහැගෙන අනිත් ඒවා එන්න නොදී ඒ අරමුණ ආශ්‍රයෙන් ඒක අස්සේ ඉන්නා වගේ දෙයක්නේ. ඒක නෙමෙයි දැන් මේ කරන්නේ. දැන් අර එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක පුරුදු වුණාට පස්සේ මට යනට සිතවිලි එන්නේ නැහැ. ගොඩාක්. ඒක තමයි. සිතවිලි නැහැ. සිතවිලි නැහැ. නමුත් මේ සිතවිලි එන්නේ නැත්තේ අපේ හිත කසින ආරම්මණය දැඩිව අල්ලගෙන ඉන්නේ. එහෙම. කසින අරමුණ තියෙනවනේ හිතට. කසින අරමුණ තුල හොඳට හිත බැසගෙන ඉන්නවා. අපි ධානවලදී කරන්නේ එහෙමනේ. ආරම්මණය තියෙනවා, පටිභාග නිමිත්තක් බවට පත් වෙනවා. පටිභාග නිමිත්ත හොඳට හිත බැහැගෙන ඒකත් කියන්නේ බොහොම සෞම්‍යයි. ඉතින් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි ඒ අරමුණත් සහිතව. දැන් මේ යන්නේ විපස්සනාවෙන් විපස්සනාවෙන් ත්‍රිලක්ෂණය දැකලා දැකලා දැකලා දැකලා දැකලා සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය දැකලා දැකලා දැකලා දැකලා අරමුණු වලින් විරංජනේ වීමක් අරමුණු වලින් විරාගී ස්වභාවයක් ඇතිවීමක් නිරෝධ නිරෝධය දැකලා විරාගී ස්වභාවය දැකලා අරමුණු වලින් අයින් වීමක් ඒක විපස්සනාව හරහා එන පැත්තක් එතෙන්දී එතෙන්දී අර වගේ කිසිම අරමුණකට බැස ගැනීමක් නැහැ. ඒකයි පොඩ්ඩක් තමන් ක්‍රමානුකූලව තේරුම් අරගෙන එතෙන්ට යන්න වේදනාවක් පාවිච්චි කරන්න කමක් නැහැ. එන වේදනාවක් ආවා බැලුවා වේදනාවක් ආවා බැලුවා. ඔන්න අපිට ටිකක් වැඩි වේදනාවක් ආවා. ඒක දැන් ඔන්න ෂය වේගන යන්නේ. ඒ ෂය වේගන යන පක්ෂයත් එක හොඳට බැහැගෙන බැහැගෙන බැහැගෙන බැහැගෙන ගියා. ඔන්න දැන් වෙන එකක් ආවත් ඒකට අවධානය යොමු කරන්නේ නැතුව දැන් මේ ගියානේ ෂය වෙලා තැනකට. අවසරයි ස්වාමීන් වහන්සේ මේක. කායික වේදනාවක්ද කෙනෙක් දැන් අපි කියනවා බනිනවා කියලා. එහෙම එහෙම එකක්ද නැත්තම් ඔබ වහන්සේ කියන්නේ වේදනාව? කායික වේදනාවක් ගන්න පුළුවන්. මොනවාද දැන් භාවනා කරද්දී ඉඳගෙන භාවනා කරද්දී මොකද්ද දැනෙන්නේ? කායික වේදනාවල් හුඟක් එනවද? මතුනනේ. මතුවෙනවනේ. අන්න ඒකක් පාවිච්චි කරන්න වරදක් නැහැ. මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි තමු අපි තමු ද්වේෂයක් ඇවිල්ලා ද්වේෂයේ ද්වේෂය අඩු වෙලා යන දියද්දී උනත් ඕක කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කොයි එකත් කියන්නේ කොයි මානසික ස්වභාවයක් ඇවිල්ලා කියන්නේ සිතුවිලි සිතුවිල්ලක් ඇවිල්ලා ඒකේ දුර වෙලා යන යෑම හරහා තෙතට යන්න පුළුවන්. ඕන ක්‍රමයකට යන්න පුළුවන්. ඔව්. ගිහිල්ලා එතන බලන්න පොඩ්ඩක් Tamanට ඉන්න පුළුවන්ද කියලා. එතෙන්ද වෙන අරමුණක් දෙන්න එපා. වෙන වේදනාවන් ඒවි. ඒකට දාන්න එපා දැන්. දාන්න නැතුව අර ගිහේ දැන් වේදනාවන් එකක් ආපු වේදනාව හරහා ගියේ නිකන් අරමුණු නැති ස්වභාවයකට, නිරුද්ධ වෙච්ච ස්වභාවයකට ඒ ස්වභාවයේ බලන්න Tamanට පැය කාලක් විතර ඉන්න පුළුවන්ද? නිකන් නිස්කලංක එතන තියෙන්නේ ඉඳීමක් පමණයි. ඒකත් තේරුම් ගන්න එතෙන්දි මුකුත්ම කරන්න යන්න එපා අලුතෙන්. අලුතෙන් සංස්කරණයක් මුකුත්වත් කරන්න යන්න එපා. එතන බොහොම නිස්කලංකව බලාගෙන ඉතරයි තියෙන්නේ. උපේක්ෂාව. උපේක්ෂාවෙන් බලන් ඉන්නයි තියෙන්නේ. හොඳයි. දරුවන් සම්මෙන්. ඔව්. මේක ඕෆ් කළාද? ඇහෙන්නේ. ඔව්. ආ. ප්‍රශ්න ඉවරයි සම්. ආ රයිට් හරි. හොඳයි අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. එපමණයි. කාට හරි විනාඩියක් කතා කරන්න ඕන නම් මේ තියෙනව නැත්නම් අපිට ඔව් හොඳයි තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රශ්නය ඉදිරිපත් කරේ මමයි. ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කලින් ආනාපානය වැඩුණෙත් නැහැ. දැනට අවුරුදු 3ක් විතර වගේ වෙනවා. මේ දැන් ආනාපානේ වාඩි වෙලා නිසල්වනේ ඉන්නකොට ආනාපානේ ඉක්මනින්ම දැනෙනවා. දැනිලා මේ වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ශරීරය ගල් වෙලා වගේ ලොකු වෙනස්කම් වගේ තියලා නිකං ශ්‍රජුව ශරීරය තියෙනවා. ඒ දෙස කය දෙස බලා සිටීම තමයි කරේ. මේ ගොඩක් වෙලා ආනාපානේ විස්තර බලන්න කලින්ම කය නිකන් ගල් වෙනවා වගේ වෙනවද? ගල් වෙලා එක කකුලක් ඉස්සෙනවා අනිත් කකුල වේදනාවල් දැනෙනවා ආයි මාරු වීම වේදනාවල් තමයි එන්නේ. එහෙම එන එකක් තමා මට නිතරම වගේ තේනේ තියෙන්නේ. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී මම ගෙදර කරනකොටම සක්මනෙන් පිටත යනවා. කරගෙන ටිකක් වෙලා යනකොට දැනීම් ඇති වෙනවා. ගල් කැට ගැටෙනකොට වේදනාව, පොළවේ සීතල, උණුසුම් බව, ඒව දැනෙලා නිකන් කකුල් මාරු වෙවි ගිහින් ගිහින් පිටත විසි වෙනකොට වගේ මම නැවත ඉක්මනින් මැවිල්ලත් පරියන්කේ වාඩි වෙනවා. විසි වෙනවා කියලා කියන්නේ විසි වෙනවා කියන්නේ සක්මනින් පිටතට විසි වෙනවා. ඒ කියන්නේ පාලනයක් නැද්ද? පාලනයක් පාලනයක් නැති වෙනවා. ඒ කියන්නේ ටික වෙලාවක් හොඳට යනවා. ඊට පස්සේ නිකන් කය සැහැල්ලු වෙලා නිකන් වැනෙන්න වගේ ගන්නවද? එහෙමද විසි වෙන්න ගන්න? කය සැහැල්ලු වෙලා. කය සැහැල්ලු වෙලා. සැහැල්ලු වෙලා. කකුල තබන තැන නෙවෙයි ඒ පැත්තේ තියෙන කකුල වෙන පැත්තකින් තියෙනවා වගේ දැනෙනවා. හරි. ආනාපාන සතියෙන් ටිකක් දුර ගිහිල්ලා මේ නොදැනුවත්වම වගේ කයේ තද ගතියකට යනව වෙන්න පුළුවන්. අපි උඟාකේ තද ගතියම මුල් කරගෙන ගියාම ඒ ඒ يعني පටවි ධාතුවේ ඒ ස්වභාවය උත්සන්න වීමක් වෙනවා. එහෙම ගියාම ඔන්න කය සමහරලාට අනවශ්‍ය විදිහට ගල් වෙලා වගේ ඒකට ටිකක් අපහසුයි ඉස්සරහට යන්න. ඒ නිසා ඒ වෙනුවට බලන්න කයේ උණුසුමක් එහෙම තියෙන තැනක් පොඩ්ඩක් අල්ලගන්න. මේ තේජෝ ධාතුව පැත්තට දාගන්න පුළුවන්. එහෙනම් අපි තුමු දැන් අත් දෙක ස්පර්ශලා තියෙද්දි දැන් මේ අතේ රස්නේ අනිත් අතට දැනෙනවානේ. හැබැයි මේ මුලින් ටිකක් ආනාපානෙ කළම එන්න. ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ භාවයක් හදාගෙන ඊට පස්සේ මේ අත් දෙක අතර තියෙන මේ ස්පර්ශය හරහා දැනෙන රස්නෙට උණුසුමට හිත පොඩ්ඩක් යොමාගෙන ඉන්නවා. හරි නැත්නම් පාද දෙකක් අතර වෙන ස්පර්ශය හරහා දැනෙන උණුසුමට හිත යොදාගෙන ඉන්නවා. මේ වෙලගේ පොඩ්ඩක් අර මේ තද ගති වලට ගිය හිත ඒවට දාන්න නැතුව මේ පැතර දාන්න. දාලා මේවත් එක්ක පොඩ්ඩක් ඉඳලා බලන්න. ඊට පස්සේ මේ මේ ඇත්තටම මේ ධාතු හතරම අපි ගාව තියෙනවා. ඉතින් අපි එකකට විතරක් යොදන්න ගියාම සමහර ලාවට ඒකම උත්සන්න වෙලා ඒකෙන් අපිට ඉස්සරහට කියන්නේ භාවනාව පැයක් තිස්සේ කරගෙන යන්න බැරි මට්ටමක් එන්න පුළුවන්. එතකොට හොඳම වැඩේ මේ අනිත් ඒවාට අවධානය යොමු කරන එක. එතකොට ඔන්න පැයක් තිස්සේ මේක එක එක ඒවා බලමින් යන්න පුළුවන්. කියන්නේ මේ කොයි දේ බැලුවත් කිසි වරදක් නැහැ. ඔක්කොමලා පෙන්වන්නේ ඔක්කොමලා කියන්නේ එකම කතාව තමයි. හොඳයි. පොඩ්ඩක් කල්ලා බලන්න. කල්ලා බලලා කියන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් ඉතින් අපිට අද දත්පෑ එකමාරක වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් ඒ වගේම මේ පින්වතුන් සියලු දෙනාම ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දවස පුරාම සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දිමින් දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.